අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිත් අපි අදත් මේ උද්දෘතයක් උපුට ගත්තේ වෙන් කරගත්තේ අපේ ප්‍රධාන මාතුකා වෙන විතක්ක සංඨාන සූත්‍රයෙන් ඒක සර්වචනාසේ විසින් දේශිත බොහොම විස්තර විභාගවලට ආරම්භ වෙච්ච මූලාරම්භ වෙච්ච සූත්‍රයක් ඉතින් ඒකේ අද උපුටාගත් කොටස සම්බන්ධ වෙන්නේ තරුවචනන්සේ සූත්‍රය ඉලහා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නා වූ තුනේ හතරෙන් පහෙන් මානසිකාර ක්‍රම පහෙන් හතරවෙනි එක. පළවෙනි මානසිකාර ක්‍රමය අඤ්ඤන් නිමිත්තම් මානසිකාතබ්බං කියන විදිහට ඒ යම් ඕ පාපක කුසල විතක්කයක් තියෙනවනම් චන්දුප සංහිත, මෝහූප, දෝසූප සංහිත, මෝහූප සංහිත ආශාව වඩන ආශාව හා මිශ්‍ර වෙච්ච ද්වේෂය නැත්තම් නුරුස්නා ගතිය හා මිශ්‍ර වෙච්ච ඒ වුණා මෝහය මුලා කරන මෝහ ගතිය මිශ්‍ර වෙච්ච අන්නේ හිතවිල්ල වෙනුවට විතක්කේ වෙනුවට සංකල්පේ වෙනුවට වෙන දෙයක් කල්පනා කරන්න කිව්වට හොඳ එකක්. ඒ අඤ්ඤා නිමිත්තම් මානසිකාතප්ප. එහෙම නැත්නම් මේ චන්දූප සංහිත, දෝසූප සංහිත, මෝහූප සංහිත හිතවිල්ලක තියෙන නපුර භයානකකම එහෙම නැත්නම් ආදීනව සලකා බලන්නේ කියලා තියෙනවා. ඒකට කියනවා දෙවෙනි පාරෝය කියලා ආදීනව පාරෝය. ඊට තුන්වෙනි එක ඒ ආදීනව සැලකුවත් නැවත නැවතත් ඒ ඡන්දේ මිශ්‍ර වෙච්ච, द्वේෂේ මිශ්‍ර වෙච්ච, මෝහේ මිශ්‍ර වෙච්ච හිතවිලි විතක්ක කල්පනා ක්‍රම පහළ වෙනවනම් ඒකට හිත නොයෙදීම මානසිකාරයේ නොයෙදීමට අසති අමනසිකාර පබ්බේ කියලා තියෙනවා. ඒකට උඩගිඩි නොදී ඉනිමන් නොබැඳ පහසුකම් නොදී අතහැර දැමීම. කාසරණ කර දැමීම වගේ එකක්. අසති අමනසිකාරය කියලා. මේ තුන හරහා ගිහිලා තමයි අපි මේ අද විතක්ක මූල సంఠාන මූල සංඛාර సంఠාන ක්‍රමේ විතංකාගේ මුලම ලොප් කරලා දානවා. වඳ කරවලා දානවා. ගබ්සා කරවලා දානවා. ඒ සඳහා ਸਰවචනාංශයේ පුදුම විදිහකට මේ හිතක හිතවිලි විතක්ක නැත්නම් වචන ගොඩනගෙන ආකාරය උඩටට්ටුව යටටට්ටුව දෙකම පෙළලා දීලා තියෙනවා. ඒකෙදි අපි ඊයේත් මතක් කරගත්තා ඒක යටටට්ටුව බලන්න අපිට හැකියාවක් නැහැ. ඒක ਸਰවචනාංශයේ අපි වෙනුවෙන් මානවය වෙනුවෙන් දැකලා අපිට විස්තර කරලා දීලා තියෙනවා. අදහනවා නම් බුදුහාමුදුර අදහනවනම් මේ ටික අදහගන්න අදහගෙන උඩ තට්ටුවේ පේන ටික කරන්ඩ කරනකොට යට තට්ටුවත් එක්කම අපිට පාලනයට නතු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා කෙනෙකුට මේ චන්දුප සංහිත, දෝසුප සංහිත, මෝහප සංහිත නිකම්ම නිකං අහසෙන් එනව නෙවෙයි. මේවා Tamange කැමැත්තක් ඇතුවම, Tamange චේතනාවක් ඇතුවම, Tamange සංස්කාරයක් නිසාමයි පැන්නගේ. ඒ නිසා මුලටම ගිහිල්ලා බැලුවොත් ඇයි මෙච්චර මේ සුදුරදී ඇඳගෙන සිල් සුදු බාපණයක් දාගෙන සිල්ලුතුන් අතර මේ වගේ මධ්‍යස්ථානයක ඉන්නකොටත් මගේ හිතට මේ එපා කරපු නන්නතර කඩප්පුලි හිතවිලි එන්නේ කියලා ඒ මනසට කලින් ආර්දන පත්‍රය යවලා තිබුණ නිසා ඒ මනස එන්නේ මේ නරක දැනට ආපු එක වෙනම කතාවක් තමන්ම තමයි ආර්දනාව කරලා තියෙන්නේ. ඉතින් කොයි වෙලාවක හරි දැනගත්තොත් ඒ මනුස්සයා නපුරු තැනකට නපුරු වෙලාවක නපුරු විදියට ආව නෙවෙයි මම ඒ ගැන මත් වෙලා මදේටපත් වෙලා පමාදේටපත් වෙලා ඒගොල්ලන්ට අතවන්නලා තිනවා. ඒ හිතවිලි වලට චාරයක් තියෙනව නෙවෙයි. ඒවට තැනක් නැහැ. ඒවට මායින් කරන දේවල් නෙවෙයි. කොතෙන්ටත් එනවා. ඒක නිසා අතවැණිල්ල නතර කෙරුවොත් ආර්ධනා කිරීම නතර කෙරුවොත් එතන චේතනා කිරීම නතර කරුවොත් එහෙම නැත්නම් ඒ විදිහට හිතේ දීම නතර කරුවොත් අර පරණේ වටික නම් එයි ටික කාලෙක මේක එහෙම නතර වෙනවා. Tamanට තේරෙනවා මේ චන්දුපසංහිත, දෝසුපසංහිත, මෝහපසංහිත හැම එකටම වෙන් වෙන් වශයෙන් ආර්දනා කරපු නිසායි මේ gedෙට්ට ඇවිල්ලා තියෙන්නේ. දැන් ආවට පස්සේ දොස් කියලා වැඩක් නැහැ. ඒක නිසා මත්තට හෝ එහෙම දේවල් නොවීමට මම කොයි වෙලාවෙදීද මේ තරම් නපුරක් ඇති කරන තරම් නොවන හිතවිල්ලකට ආර්දනාව මගේ හිතට මම කෙරුවේ කොතනදීද යාට මම අතවැන්නුවේ කියලා මුද්‍රජාන්සේ <clears throat> පෙන්නන ක්‍රමයට අපිට මේ ඔක්කොම අල්ලපනල්ලාස්සේ හැරිලා බලන්න වෙනවා. කොහොමද මේ හිතවිල්ලටම අත වෙන්නේ? කොහොමද මම ඉස්සරහට අත වනන්නේ? කොහොමද මගේ දිනදා චර්යාව තුළ ඇඟට නොදැනි මේ කටයුත්ත වෙන්නේ? ඒකට මං අර කියපු විදිහට උඩ තට්ටුවේ යට තට්ටුවේ දෙකම බලන්න වෙනවා. අපි ඒක බටහිර මානසික විද්‍යාව කියනවා යටි හිත උඩු හිත කියලා ඒකෙන් ගත්ත ගත්ත අරගත්ත වචන දෙකක් අපි පාවිච්චි කරනවා. ඒකේ උඩු හිත සමාහිත වෙච්ච හිතකට සමාධිමත් වෙච්ච හිතකට සතියෙන් බලන්න පුළුවන්. ඒක හරියට වේදිකා නාට්‍යයක් බලනවා වගේ. නමුත් වේදිකාව පිටිපස්සේ ගොඩාක් අංග සංස්කරණ සිද්ධ වෙලා තමයි වේදිකාවට එන්නේ. ඒව පෙන්වන්නේ සාමාන්‍ය ප්‍රේක්ෂකයාට. ඒකේ නටන කට්ටියට විතරයි පේන්නේ නැත්නම් සංවිධායකයට පේනවා. නැත්නම් අධ්‍යක්ෂකයට පේනවා. නමුත් විශාල අංග සංස්කරණයකට පස්සේ තමයි වේදිකාවේ අපි නාටකම බලන්නේ එතන තියෙන ඇටවිල්ලක් එතන තියෙන පැනවිල්ලක් එතන තියෙන මවා බෑමක් විතරයි. ඉතින් අර පිටිපස්සේ බලන්න අපිට පුළුවන් කමක් නැත්තේ. ඒ දේ බලන්න පුළුවන් උත්තරයන්ට තමයි අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ සර්වඥතා ඥානය කියලා කියන්නේ. ඉතින් උන්වහන්සේ කරුණාවන්ත කෙනෙක් කියලා අපි මේ වෙලාවේ හිතා ගන්න ඕනේ. උන්වහන්සේ ප්‍රඥාවන්ත කෙනෙක් කියලා හිතාගෙන උන්වහන්සේ පෙන්නන යටටට්ටුව අදාහගත්තොත් ඒක ඇත්තටම චින්තාමය ඥාන වලින් ගන්න වෙන්නේ. ප්‍රත්‍යක්ෂ කරන්න බෑ අපට. අපි ඒක පච්චක්ක සිද්ධාවෙන් සිද්ධ කරගන්න බෑ. අනුමාන සිද්ධාවෙන් අල්ලන්න වෙනවා. බුදුජානනාංශය අපිට මේක බොරු කියන්නේ නෑ. බුදුජානනාංශ මේක අත්දැකලායි කියන්නේ කියන එක අදාහ ගන්න වෙනවා. ඒ අදාහගෙන ඒ අනුමාන සිද්ධාවෙන් මේකට ණය විපස්සනාව කියලා කියනවා. මේකට තර්කණය කියලා කියනවා. ඒ අනුමානෙන් අල්ලගත්තට පස්සේ ඒක නිකන් ගරු කරලා පැත්තක තියනවා නෙවෙයි ඒ පේන්නේ නැති හැටි අනුමාන කරලා පේන තැනට ආපු වෙලාව ඉඳලා හික්මීම කියන ශික්ෂණය කියන බයලජ්ජාව කියන දෙයට නතු කළොත් අපිට තේරෙනවා අනුමාන කරපු හරියෙත් යම් ප්‍රමාණයක අවබෝධයක් තර්කේ හරහා අනුමානය හරහා අපට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා සරුවචනාසේ නොමසුරුව ඒ අපිට පේන්නේ නැති හරිය අනුමාන සිද්ධාවකට ණය විපස්සනාවකට තේරුම් කරලා දීම සඳහා පිටිස තැම්පත් කරවලා ගෞරවයෙන් යුක්තව බණ කියලා ගෞරවයෙන් යුක්තව අහඬ සලස්සලා එයා සූදානම් කරලා තියෙනවා මේක දන්නේ නැතුව අපි දන්නේ නැහැ කිව්වට හරියන්නේ නැහැ ඒක දන්නේ නැතුව ඉන්නවනම් ඒක අර අනිවාර්යෙම චන්දුප සංහිත මෝහූප සංහිත දෝසූප සංහිත හිතවිලි වලට අපි අතවරනවා ආවඩායි බොවන් කියනවා එන්නේ කියලා කියනවා ඉතින් ආවට පස්සේ අපි ක්‍රොස් ක්‍රොස් පරොස් කරගෙන ඉඳලා වැඩක් නැහැ. කොතනදීද මේ ඡන්දූප සංහිත, මෝහූප සංහිත, දෝසූප සංහිත හිතවිලි වලට දොර විවෘත වෙන්නේ කියන්නේ බුදුහාමුදුරෝ පෙන්වන දේ අනුමාන කරන්න වෙනවා. ඉතින් ඒකේ අවස්ථාවල් එහෙම බුදුහාමුදුර අපට ඒ යටතට්ටුව පෙන්න පවස්ථා රාශියක් තියෙනවා. ඒ රාශිය මේ අපි විදර්ශනයකට ගත්තේ සාධක සූත්‍රයක් වශයෙන් මදුපිණ්ඩික සූත්‍රය. ඉතින් මේ මදුපිණ්ඩික සූත්‍රයේදී ඒ දණ්ඩපාණි බ්‍රාහ්මණයා බුදුරජාණන් අහනෝබාන්සේ මොන වගේ වාද මොන වගේ අනුශාසනා කරන නැත්නම් මොන වගේ මූල ධර්මයක් ගරු කරන කෙනෙක්ද බුදුරජාණන් කියන්නේ මම කවුරුත් එක්කවත් ගැටෙන්නේ නැති කෙනෙක්. කිසි කෙනෙක් එක්ක වාද කරන්න යන්නෙත් නැහැ. කසං කති භාවයට යන්නෙත් නැහැ. මං ඒවට අයින් වෙලා පැත්ත කරලා ඉන්නවයි කියලා. ඉතින් ඒකේ බමුණට තේරෙන්නේ මේ ලෝකේ බමුණක් දන්නවා කවුරුත් දන්නවා මේ ලෝකේ කියන්නේ වාදයක්. ජීවත් වෙන හැම කෙනෙක්ම හුවා දක්මින් ජීවත් වෙන්නේ. කාට හරි ඉඟි පාන එකයි කරන්නේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකන්. මම අපෑමයි කරන්නේ. ඉතින් අනිවාර්යයෙන් මේක වාදයකට තුඩු දෙනවා. ඒ නිසා ජීවත් වෙන කාටවත් මේ ලෝකේ වාද නොකර ඉන්න බෑ. ඒ වදුවට අපි වාද විවාද සංගම් හදාගෙන මේ තර්කණය කියලා විෂයක් හදාගෙන ඉතින් ඒකට උපාදිත් ලබාගෙන දඟලන ලෝකයක්. ඒක පිළිබඳව කතා කරන දෙයක් නැහැ. ඉතින් ඒකෙදි බුදුරජාණන් කියනවා මම මේ මේ විසංවාද නැති කතං කති භාව නැති මම අවිරුද්ධ ප්‍රතිපදාවක ඉන්න ඕන කෙනෙක් ඕන වාදයක් තියාගත්තට මට ප්‍රශ්නයක් නැහැ. මම ඒක හදන්න ගියොත් තමයි මට ඒගොල්ලන්ව මට ප්‍රශ්නයක් වෙන්නේ. ඒගොල්ලෝ කරන හැම පවුම මගේ මල්ලට වෙන්නේ මට ප්‍රශ්නයක් නැහැ. මම කිසි කෙනෙකුට එහෙම මේ කතං කති භාවයකට මේ කලහ විවාදවලට විග්ඝහවලට සාරම්භවලට බුදුහාමර පටව ගන්න අමාරුයි. උන්වහන්සේ පටලෙනවා කාට හරි එක නැති බව බොරු බව පෙන්වන්න. ඒ සඳහා පැටලෙන වෙලාවල් තියෙනවා ඒක පෙන්ලා දෙන්න ගරු කරන ශිෂ්‍යයන්ට මේ වාද නොකර සිටීමේ තියෙන වටිනාකම. ඉතින් එහෙම කිව්වට පස්සේ මේ බමුණා මේ තේරෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුජානහන්සේ බමුණට මතක් කරලා දෙනවා. යතෝ නිදානම් පුරිසං විත පුරිසං චතුනි දානම් බික්කු පුරිසං පపంచ සංඥා සංකා සමුදා චරಂತಿ තේසං නාබිනද්දති නාබි වද්දති නාබිනන්දති නාජ්ජෝසා චිත්තපි යම් වෙලාවට මගේ හිතේ ගොජයක් එනවනම් මගේ හිතේ නැගලා එනවනම් මොනවා හරි මේ වෙලාවට මගේ හිත පටලැවෙන ගතියක් මම කවදාකවත් ඒක ගැන කාටවත් අඟවන්නෙත් නැහැ කියන්නෙත් නැහැ මම ඒක අභින අභිනන්දනය කරන්නෙත් නැහැ නම්බුවකට ගන්නෙත් නැහැ මම ඒකට බැහැගන්න යන්නෙත් නැහැ මේ හරහා මම මතුවෙන්න ඉඩ තියෙන රාගානුසයට දෝසානුසයට මෝහානුසයට පටිඝානුසයට අවිජ්ජානුසයට මාන්නයකට ඉඩ තියන්නේ මේ විදිහට මම මතු වේගන එනකොට මේකට පොහොර නොදා සිටීමෙන් ඒ සිද්ධිය විතරක් නෙමෙයි ඒකට <coughs> යටතට්ටුවේ තියෙන අනුසේ ධර්ම පවා අතුයිති විහිදි බෝ වෙන්න දෙන්නේ නැතුව නඩතු කරන නිසා මම කාටවක දණ්ඩ දාන සත්ත්ව දාන කාටවක දඬුවම් කරන්න ආයුධෙන් අර තරවටු කරන්න කලා විවාද විග්‍රහ කෙනෙක් එක කලහ කරන්න විවාද කරන්න ගැටෙන්න තුවන් තුවන් තෝතෝ වරපල කියන්න බොරු කියන්න කේලම් කියන්න මට අවශ්‍යතාවයක් නැහැ. මතු වෙලා එනකොටම දන්නවා මෙතනින් එන්න හදන්නේ දිග යුද්ධයක් දිනපු යුද්ධයක් වගේ ඒක කාටවත් නොකිය සිටීමෙන් ඒකට රිංග නොගැනීමෙන් ඒක ආඩම්බර නොවීමෙන්ම ඒ ලොප් කරලා දානවා ඇට්ටි හැලෙන්න හරිනවා කිසි විදියකට ඒකට මම පොහොර දාන්න යන්නේ සමහරට කවුරුත් එක්කවත් රණ්ඩු කරන දෙයක් නැහැ කියලා. ඒත් බමුණට තේරුමක් ඇත්තේ නැහැ බබුණා තේරුම් ගන්නවා අලිමජුවට හරක් ඉස්සලා කියපේක තේරෙන්නේ නැහැ ඒක විස්තර කරන ගම තව තේරෙන්නේ නැහැ මේ කට්ටිය මුණු දිහා බලනකොට තේරෙනවා ඒක ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන ගන්නවා වැඩේ මේ අරියාදුවර හිටියේ කියලා පහුවෙන්ද සංඝයා වහන්සේලා ධර්ම සභා රස සංගමේ රැස්වෙච්ච වෙලාවක කියනවා මහණෙනි ඊයේ මම මේ දිවා විහරණය කරනකොට මේ බමුණෙක් ආවා එයා මගෙන් වාදය ඇහුවා මම කිව්වෙත් නේ දාලා වශයෙන් මම කිසි කෙනෙක් එක්ක කොක්කක් නෙවෙයි මම අක්කා නිකන් කෙක්ක වගේ හොයන්නේ මගේ වැරදි තමයි කියලා තියෙන කොක්කම තමයි. අක්කලා විතරද නේ අයියලත් එහෙම තමයි. මගේ ළඟ එහෙම නෑමයි කොක්ක දිග ඇරිලා. බුදුරජාණන්සේ දස සංයෝජන හලනවයි කියලා කියන්නේ සංයෝජන කියන්නේ හැකිලි. බිලි කොකු. ඒ බිලි කොකු දිග ඇරෙනවා. බිලි කොක්ක තියෙනවා බිල්ල නෑ දැයි. ඉදි කට්ටක් වගේ දිග ඇරෙනවා. ඒ හැකිලි දිග ඇරිලා මගේ තියෙන 10ම තියෙනවා. නමුත් කවුරක්වත් පැටලෙන්නේ නෑ. ඊට පස්සේ තමයි ඒ බමුණා මගෙන් ඇහුවේ ඊට පස්සේ මං කිව්වා මගේ ඇඟ ඇතුලේ මොන උනන්දුවක් චේතනාවක් අදිෂ්ඨානයක් ආශ කරන දෙයක් වාදයක් පැන්නගෙන එනකොටම දන්න ඔය එන්නේ රාගේ ద్వේෂේ මොහේ මං කවදාකවත් ඒක තව කෙනෙකුට කියන්නේ නැහැ මං කවදාකවත් ඒකට ආඩම්බර වෙන්නෙත් නැහැ මං කවදාකවත් ඒකට රිංගගෙන අනේ මට මේ වැදගත් අදහසක් ආවා මට නව නිර්මාණ ශිල්පයක් ආවා මට අභිවෘද්ධියක් මතු වුණා මම මේක ඉක්මනට ලියලා තියාගන්න ඕනේ කියලා විද්‍යාඥයෝ හැම කෙනාටම උතනේ පටලවිලා තියෙන්නේ. වලිගේ පෑගිච්ච ගමන් ඌ රෑමැද්ද නැගිටලා ඕක ලියා ගන්නවා. <clears throat> ලියාගෙන දවස් 30ේම ලියලා ලිය කට්ටියක් කතා කරලා අනිතිකර දුන්නාට පස්සේ කියනවා හරි තමයි කියලා කත්තම අප්පුඩි ගහලා ඔන්න සමීකරණයක් හදාගන්නවා. ඊට පස්සේ කට්ටිය මේකතු වෙලා අනිත් ඔක්කොටම කවනවා. කවලා Nobel prize දෙනවා බෙල් තියෙන prize උත් දෙනවා සමහරලාට Nobel විතරක් නෙමෙයි දීලිවරලා දැන් අවුරුදු 2250ක් ගෙනියලා දැන් තේරෙනවා මේගොල්ලෝ පොඩ්ඩක් වයර් මාරු වෙලා තිබිලා තියෙන කියලා දැන් විද්‍යාඥයන්ට තේරෙනවා හැබැයි අවාසනාව වෙලා තියෙන්නේ ඒ පචේ තාම අපේ දරුවන්ට පන්ති කාමරවල අර විදිහටම උගන්වනවා ඒකයි අපරාධ මේ කාලේ සිද්ධ වෙන හැම විද්‍යාඥයෙක් දන්නවා අපි හොයාගත්ත දේ වැරදි කියලා මේක විනාශයට ලක් වෙනවායි කියලා. ඒගොල්ලෝ එහෙමනේ ස්ථිරයි, නිට්ටයයි, දුකයි කියලා අල්ලගෙන මේක උගන්වීම හරහා තමයි මුළු ලෝකෙම කෑවේ. අපි ගන්ධනාව විකුණගෙන අපේ දරුවන්ට ඒ විද්‍යාව උගන්වන්න තමයි දඟලන්නේ. මමත් එහෙම කාපු කෙනෙක්. ඒව කාලා තියෙන නිසා දන්නවා මොන විදියට අඹරවලද පන්ති කාමරේට අපි ගෙනියලා කොටු කරලා. අනේ ඒව නැත්තම් අපි ගඟ සෙල්ලම් කරගෙන ඉන්න කොල්ලෝනේ. පන්ති වලට ගෙනියලා කලිසම් අන්දවල ටයි ගහගෙන පොඩ් එක තියා බලාගෙන විනාඩි 35ක් එක පචයක් කියනවා. ඊට පස්සේ තව එකන කළා තව පචයක් කියලා. ඉතින් අපිට ඒක කටපාඩම් කරලා විභාගයට ගිහිල්ලා ලිව්වොත් ආ කලර්ස් සහිතව පාස් වෙන්න පුළුවන්. හැබැයි හත්ත පහක ගෙදර ගියාට පස්සේ ඇති වැඩක් නැහැ මේ කියන දේවල් වලින්. මොනම අදාළතාවයක්වත් නැහැ. මේකෙන් තමයි අපි අධ්‍යාපනය කරලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයේ බුදුරජාණන්සේ කාවෙම මේ හීනෙන් බය වෙච්ච එකක් නෙවෙයි. ගුඪ ධර්ම මොකක්වත් නැහැ. මේ අස්පනා අපිට දකින්න පුළුවන් දෙයක් අපිට වෙන්නේ ඒක කාලේනාස්ති කිරීමක්. ඒ වෙනුවට PhD එකක් ගන්නවා නම් හොඳයි. ඒ වලට විද්‍යා උපාධියක් ලැබෙනවා නම් හොඳයි. බුද්ධජනනාංශ කියන විදිහට මේ වාඩි වෙලා මම දැන් මෙතන බලන එක නිකම්ම නිකං කිසි වටිනාකමක් නැති දෙයක්. ඒ වෙනුවට ඒ කාලේ යොදලා කොහොම හරි ඩිප්ලෝමා එකක් ගන්න පුළුවන් නම් උපාධියක් ගන්න පුළුවන් නම් PhD එකක් ගන්න පුළුවන් කියන එක කාලා තියෙන ප්‍රදේශයේ බැලුවොත් මම මේ ඉදිරිපත් කරන අදහස බාර ගන්න කවුරක්වත් ලෝකේ නැහැ. ඔක්කොමලා ඉන්නේ මේ වටිනා ජීවිතේ සුන්දරම කාලේ ළමයි කාමරේට ගිහිල්ලා හිර කරලා ඒ කට්ටියට ටයිකෝට් දාපු ටීචර් කෙනෙක් ඇවිල්ලා අඟහරු ලෝකෙන් වගේ මෙන්න මෙහෙම කෙනෙක් ඉඳලා තිනවා යා එහෙම කරලා තිනවා යා මෙහෙම නියක් නිෂ්පාදනය කරලා තිනවා උඹලත් කටපාඩම් කරගනින්නයි කියලා අනේ දෙන ලනුවක හැටි ඒ යකාට තේරෙන්නේ නැහැ. යකාගේ අත්තට මුත්තට තේරෙන්නේ නැහැ. අදාළතාවයකුත් නැහැ. මේ දරුවට ඇති වැඩකුත් නැහැ. හැබැයි ඌට සිද්ධ වෙනව කොහොම හරි කටපාඩම් කරලා විභාගයට වමාරන්න. කැමරු නැත්තම් පේන. අම්මල දාත්තල වහ කනවා. පහසු වුණාට පස්සේ කොල්ල වහ කනවා. පහසු වුණාට පස්සේ ඌට තේරෙනවා වහ කන්න තමයි සිද්ධ වෙන්නේ කියලා. එතකොට අර ප්‍රත්‍යක්ෂේ කතාවක් නෑ. නමුත් බුදුරජාණන්සේ දන්නවා මේ සිද්ධියේදී යට තට්ටුවේ වෙන වැඩ වගේක් කරනවා උඩ තට්ටුවේදී වෙන තැරවගයක් කරනවා. ඒ යට තට්ටුවේ සිද්ධ වෙන වැඩ කෂ්ටකම කට්ටකමට වෛරාටිකමට පාවිච්චි කරවුවොත් මානවය නොමග යවනවා කියන එක හරිම ලේසි. නමුත් හරි පැත්තට දුන්නොත් යට තට්ටුවේ සිද්ධ වෙන්නේ මේකයි කියලා ඕන කෙනෙකුට තේරෙනවා අප කරා පැමිණෙන දුක් සියල්ල ඉල්ලලා ආරම්භ තියෙන කියලා. අපි මේ ඉල්ලගෙන බෙදාගෙන තියෙන්නේ. ඇටෝ මේසෙට ගිහිල්ලා Taman පිඟානට බෙදාගෙන කාපු දේ කාලා තියෙන්නේ. කාපු දේ තමයි රස දැකලා තියෙන්නේ. රස දැකපු දේ තමයි ආහාර දිරවලා තියෙන්නේ. ඒකේ ඕජාව තමයි ඇඟට ගිහිල්ලා තියෙන්නේ. නිසා කාටවත් මේ සියරම මිනිහට දොස් කියන්න බෑ. ඇයි මේ ටික කෑවේ කියලා. මොකද Taman බෙදාගෙන තියෙන්නේ මේ මේ මදුබින්දික සූත්‍රයේ ඔබ බෙදා ගන්න හැටි කියලා මේ මේ සම්පූර්ණ ඇල්ලලා තියෙන මේසිකාවට ගිහිල්ලා බෙදා ගන්න හැටි පෙන්වනවා. ඒක ඇබ්බැහියක් තියෙන. අපි මේසයක් ගාවට ගියාම හැමදාම මිරිස් සැර වැඩි කෑම කන්න නැති කම මිරිස් කෑම බෙදා ගන්න. සීනි කෑම කන්න කැමති වෙනස ඒක බෙදා ගන්න. රස බොයිම බොන්න කැමති වෙනසයා සැර බීම බොනවා. ඉතින් ඒක අපේ ඇබ්බැහියක්. ඊට පස්සේ අර දිගටම අර ලෙඩේ අර මානසික අසහනෙ දිගටම යනවා. ඉතින් මේක කායික මානසික සෞඛ්‍ය ගැන කතා කරාට මේ වචන පිළිබඳවත් ඔච්චරයි කියන්නේ. අපි කතා කරන වාග් විලාසයක් තියෙනවා. ඒ වාග් විලාසයට ගැලපෙන්න අපි ඒ ටිකට නිතරම කව කව ඉන්නවා. ඒකෙන් තමයි අපි ලෝකයේත් එක්ක sannivedana කරන්නේ. ඉතින් මේ sannivedana ඔක්කොම එකම ආරයකට එකම ඇබ්බැහියකට යනවා. ඒකට අපි ගති පුරුදු ඇබ්බැහි කියලා කියනවා. ඒ ඇබ්බැහි කිසිම දෙයක් අහේතුකව අප්‍රත්‍යයෙන් සිද්ධ වෙන්නේ ඔක්කොම හේතු ප්‍රත්‍ය සහිතව සිද්ධ වෙන්නේ. නමුත් අර අහපු දණ්ඩපාණි බ්‍රාහ්මණයාට හෝ බුදුජානකසේ විස්තර කරන මේ සංඝ පිරිසට හෝ තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ කවුරු හරි හුණියම් කරලා තමයි අපිට මේ කරදර එන්නේ. එහෙම තමයි ආණ්ඩුව හොඳ නැති නිසා තමයි කරදර. නැත්නම් ඍතු දෝෂයක් තියෙනවා ඒකයි අපිට කරදර. එහෙම නැත්නම් ඉස්සරහට දෙයයන්ාන්සේ එනවා ආබුදාසිල කරදර නැහැ. ඒ මොන්නෝ හරි එකක් දාගෙන මේ කරදර වල තියෙන අසාධාරණකම මැනගෙන ඒක කාට හරි හේතු කරගෙන අනේ මං වගේ අසරණ සාධාරණ යුක්තිගරුතු කෙනෙකුට ඇයි මේ කරදර එන්නේ කියන එක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒක සාමාන්‍යයෙන් කියනවා කාට හරි ඔළුවේ ප්‍රධාන වශයෙන් වේගෙන් වැඩෙන පිළිකාවක් තියෙනවා තව මාස දෙකකින් තෝ මැරනවා කියලා ඕනේ දොස්තර කෙනෙක් කිව්වහම ඒ මනසට පුදුම තරහක් යනවා දොස්තරත් එක්ක ඇයි හද දෙයනේ මේ මගේ ඔළුවට ආවේ අල්ලපගෙ දෙකයි ජීනිති උරන්නේ කවදාකවත් පිළිගන්න කැමති නෑ මගේ ඔළුව මෙච්චර මේ පින් කරන මෙච්චර සද්ධාවෙන් ඉන්න මගේ ඔළුවට කැන්සරයක් එන්නේ. Why me? ඇයි මට ආවේ? එච්චරයි ප්‍රශ්නේ. කැන්සර් තිබුණාට කමන්නේ නැහැ. එහෙර අල්ලපු ගෙදර කටෙන්න පුළුවන්. එක්ක මයිත් එක ඌටත් ආව නම් අඩු ගාන දෙකට බෙදෙනවනේ. දැන් මේක මට විතරයි. මෙච්චරයි විඳින්න බැරි. පිළිකාව එතකොටත් තියෙනවා. ඒක විඳලා ඉවරයි ඒ වෙනකොට. නමුත් පණිවිඩය දීපු ගම ඇයි මට? හිතා කිසිම කෙනෙක් හිතන්නේ Eh, මේ රෝග තියෙන්නේ අපි ළඟ කියලා ඒව ගස්කල් වල තියෙන දෙයක් කියලා හිතාන ඉන්නේ. ආපු දවසේ ඇයි මේ මට උනේ කියලා බලනවා නම් කවදා හෝ ඒකට කල්ප ගණන් පෙරම් පුරලා තියෙනවා මේ කැන්සර් එක හදාගන්න කියලා පෙන්නපුවා. මේක කොච්චර අමාරුවෙන්ද මේකක් හදාගන්නේ කැන්සර් සෙල් එකක් හදාගන්නවා කියන්නේ සෑහෙන්න මහන්සි වෙන්න ඕනේ. ඒක හැලෙන්න හැදිලා තියෙන. ඒක නතර කරගෙන ඒක තැනක ගුලි කරගෙන ඒ කැන්සරයක් වෙන්න හැදෙනවා. 아무ත් ඒක පිළිගන්න කැමති නැහැ. ඒ වගේම තමයි මේ මානසික රෝගත් හැම එකකටම ඒ කෙනා පෙරම් පුරලා තමයි මේ රෝගය අරගන්නේ. හරියටම දේවදත්ත බුදුරජාන් වහන්සේ සමානව පෙරම් පිරුවනේ ගලප් පෙරලන්න බුදුහාමුදුරන්. නැත්තම් පෙරම් අපිට පුළුවන් නෑ බුදුහාමුදුරන්ට ගලප් පෙරලන්න. දැහැෙන හයියක් තියෙන්න ඕනේ ගලප් පෙරලන්න. අර නාලාගිරියතා අවුස්සලා බුදුහාමුදුරේ එන පාරට අරින්ද කාලයක් පුහුණු කරලා ගෙවියෝක. දුනුවා යොදවන්නේ බුදුජානනාංශයේ තරමට පෙරුම් පෙරුවා නිසා අප කරා පැමිණෙන හැම එකකටම දැන් මෙතන බුදුජානනාංශයේ ළඟ ළඟ පෙන්නලා දෙනවා. නමුත් මේ මේ පද්ධතිය දිගේ බලාන යනකොට හැමදේම හේතු ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ සංඝයා වහන්සේලාට තේරෙන්නේ නැතිකම නිසා තේරෙන්නේ නැතිකමට වැඩිය ඇතුලෙන් බැලුවොත් පේන්නේ තේරුම් ගන්න කැමති නැහැ. මේ කරදර මං කරා එන්නේ මගේම දෝෂික කියලා කවුරක්වත් පිළිගන්න කැමති නැහැ. හැම කෙනෙක්ම හිතන්නේ අපි මම සුද්ධවන්තයි මම මේ මේ විදියට අනුන්ගේ හිතසුව සලසන ඔක්කොම කරනගෙන ඇයි මට මේ දේ එන්නේ කියලා. ඒකේ දායේ සංඝයා ඇතුළත් තිබිලා තියෙනවා. ඒක සාමාන්‍ය වෙන්නේ මේ කරුණු ගැඹුරු තේරෙන්නේ නැහැ. නමුත් කොටිස ස්වාමීන් ගාවට ගියාට පස්සේ කොටිස ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ කියන වාක්‍ය විග්‍රහ කරලා පතුරු ගහලා විසිතුරු කරලා පෙන්නනවා. ඉතින් ඒක හරියට ගැඹුරුයි. නමුත් එතන තමයි අපිට ප්‍රයෝජනේ සැරසෙන්නේ ක්‍රියාවත් කරන්න පුළුවන් වෙන්නේ ප්‍රතිපදාට කිට්ටු කරන්න පුළුවන් වෙන්නේ. උන්වහන්සේ විස්තර කරනවා බුදුරජාණන් කියන්නේ යතෝ නිදානම් පුරිසං බික්කු පුරිසං පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ එත්තේ තේ නත්‍ය අභිවදිතබ්බං අජ්ජෝසීතබ්බං නාබිනන්දතබ්බං කියලා. ප්‍රපංච සංඥාවෝ එහෙම නැත්නම් හිතේ ගොජේ මොකක් හරි දෙයකට උනන්දුවක් මොකක් හරි දෙයකට තියෙන අදිෂ්ඨානයක් මොකක් හරි දෙයක තියෙන චේතනාවක් මොකක් හරි දෙයක් අඹාගෙන යන ගතියක්. අපි මේකට කියනවා ජීවිතයේ අභිලාෂ කියලා. මොන අභිලාෂේ මතුවලා ආවත් ඒක ඉන්නේ කාන්තෙම ඡන්දයට හේතු වෙලා, දෝෂයට හේතු වෙලා, මෝහයට හේතු වෙලා. මෙන්න මේ දේවල් අභිනන්දනය කරන හැම වෙලාවකම ඔබ ඒකාන්තේම ආසාවට දාස වෙනවා. ද්වේෂයට දාස වෙන්න වෙනවා. මෝහයට දාස වෙන්න වෙනවා. මේ එනකොටම යේ අදි අදිඨාන අභි යේ ලෝකේ අදිඨානාභි නිවේසානුසය අදිෂ්ඨාන අභිනිවේස අනුසය මොන්න දෙයක් හරි මත වෙනකොට අපිට පේන්නේ අභිවෘද්ධිය සඳහා ව්‍යාපෘතියක් ඔලුවට ආවා මට නිර්මාණ ශිල්පයක් ඔලුවට ආවා මම ප්‍රගතිය ගැන කල්පනා කරයි කියලා. නමුත් ඒකෙන් අනිවාර්යයෙන්ම යට තියෙන්නේ මේ ඔක්කොගෙම දෝෂය, ඡන්දය, භය. නැත්නම් මෝහේ. ආන්නේ ඒ වෙලාවේදීම මේක දැක ගන්න පුළුවන් නම් ඒ අවස්ථාවාසිය ගන්න වෙනුවට දැක ගන්න පුළුවන් නම් ඒ කෙනා ගාව අනුසයත් එක්කම නැත්නම් මේ බබා එළියට එන්නේ වැදෑමහත් එක්කමයි. බබා විතරක් නෙමෙයි පෙකිනි වල වැදෑමහත් හේරම එළියට එනවා. ඇට්ටි හැලෙනවයි කියලා මේකට කියන්නේ. වඳ වෙනවයි කියලා මේකට කියන්නේ. ඉතින් ඒක කරන්න කැමැති වෙයිද කියලා කියන්න බෑ. ගෝධනකට ඕනේ බබා නිරුපද්‍රිතව ප්‍රසූත කරන්නයි. ටිකක් අමාරුයි හැබැයි. ඒ වුණත් කමන්නේ නැහැ. නමුත් බුදු දහමසේ පෙන්නන්නේ බබයි, පෙකටි වෙලයි ඒ ඔක්කොමත් එක වැදෑමහත් එක්ක එළියට ගන්න පුළුවන්. වැදෑමහා කියලා මෙතන කියන්නේ රාග පටිග අනුසය ආන් ඒ සඳහා ක්‍රියාත්මක වීම. ඒ තරම් යාන්ත්‍රණේ ඒ සඳහා වැඩේ යන හැටි ඒ නැත්නම් මේ ප්‍රපංච සංඥා සංඛාව ගැප් ගන්න හැටි මහා කොට්ටිස ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. උන්වහන්සේ සඳහන් කරනවා දැන් මේ වගේ දෙයක් අපි කතා කරන්න හදන්නේ අපි ඒකට පසුබිම සකස් කරලා ඉවරයි. ඒක අපි දිනදා ජීවිතේ සාමාන්‍ය සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලමු කියලා. ඒ ඒ සංඥා වහන්සලාට ඇහි කනේ නාසයේ දිවේ කයේ සිදුවෙන හැම ගනුදෙනුවකදීම ඇයින් රූපයක් බලන හැම වෙලාවකම ඊ අපි තැහෙන්දට විස්තර කළා වගේ කණෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් හැම වෙලාවකම මේ රාග පටිග එහෙම නැත්නම් දිට්ඨි විචිකිච්ඡා මාන කියන මොකක් හරි අනුසයක නිදිගත් ස්වરૂපයක් තියෙනවා ඒ නිසා එක වෙලාවට රූප බලන්න පුළුවන් සද්ද අහන්න පුළුවන් ගන්ධ රස පහස විඳින්න පුළුවන් කියන මේ පංචවෝකාර භවයේ අපි අනික් සියල්ල යටපත් කළා රූප බලන්නම යනවයි කියලා කියන්නේ රූපයේ බැලිවින් අපිට වැඩි රාගයක්, ඡන්දයක් පහළ වෙනවා. වැඩි දෝෂයක් පහළ වෙනවා. වැඩි මෝහයක් පහළ වෙනවා නම් අපි ඒක තමයි මේ තරගෙන් නිතරගෙම ඉස්සරහට එන්නේ රූප බැලිල්ල. එතකොට ශබ්ද ඇහිම හරහා අකුසල් සිද්ධ වෙන්නෙම නැහැ. ගන්ධ රස පහස හරහා අකුසල් වෙන්නෙම නැහැ. ඒක මාළුන්ගේ පුත්‍ර සූත්‍රයේදී හරිය ලස්සන පුත්‍ර ජනසේ පෙන්නනවා. මාළුන්ගේ පුත්‍ර සාංශේ සාමාන්‍ය දැනුමින් දෙන උත්තරේ. මේ රූප බලනවා නම් එතනමයි සම්පූර්ණ සංසාරේ තියෙන්නේ. සියලු ඇති වෙන තාක් සියලුම කෙලෙස් ඇති වෙන්නේ රූප බලන වෙලාවේ. ඒ වෙලාවේදී කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් කිසිම කෙලෙසක් පහළ වෙන්නේ නැහැ. නිසා මේ පරම යුතුයකම වෙන්න ඕනේ. දැන් සියලු කෙලෙස් ප්‍රවාහය දෝරේ ගලන්නේ ඇහෙන්. ඒ නිසා දකින්නවා කියලා මෙනෙහි කරන්න හරිය. නැත්තම් කණෙන් නාසයෙන් දිවෙන් නෙවෙයි කියලා දැනගන්න හරි පුළුවන් නම් ඉතින් මේකට පුදුම සතියක් තියෙන්න ඕනේ. නමුත් මේ සතිය යටපත් කරගෙන ඇහෙන් දකින්න රූපය අභිනන්දනයට යෑම තමයි අපෙන් සිද්ධ වෙන්නේ. ඇහෙන් දකින්න රූපයට ගෙවැදීම තමයි අපෙන් සිද්ධ වෙන්නේ. ඒ ගැන අනුන්ටත් කතා කරලා විස්තර කියන එක වෙන නිසා මගේ කෙලෙස් වෙන හරියක් එන්නේ ඇහෙන් කියලා දැනගන්න ඉඩ තියාගෙන නෙවෙයි අපි බලන්නෙක් බවටපත් වෙන්නේ. ඒ වෙලාවේදී අනික් කෙලෙස් ඔක්කොමත් යටපත් කරනවා මේකේ බලයට. ඒ මන්දිවට අපි ඒක අභිවදනය, අභිනන්දනය, අජෝහත තිට්ඨණය දකපු දේ පිළිබඳව පොත් ලියනවා. අල්ලපු ගෙදරත් කතා කරලා කියනවා. එහෙම නැත්නම් කටෙමුත් බලනවා. රූපෙම විතර ඇස් දෙකෙන් බලලා බෑ කටත් අරගෙන බලනවා. අනේ කැමරාවක් තිබුණේ නැහැ මේ වෙලාවේ මට මේක අල්ලගන්න කියලා පුදුම ආශාවක් ඇති කරනවා රූප බලන්න. ඒ තරමටම රූපෙන් ගොජ ගොජ දානවා. චන්දුප සංගත, සංහිත, දෝසූප සංහිත, මෝහූප සංහිත. ඉතින් යම් කිසි කෙනෙක් අපි හිතමු ඒ රූපෙට අපි ගත්තේ සක්මන් කෙලවර රූප දකින්න කියන අදහස. සක්මන කෙලවර කියලා රූප දකින්නට දැක්කයි කියලා. නමුත් ඒ දැක්කයි කියලා දකින්නකොටමත් තෑහෙන දුරට යටිටට්ටුවේ වැඩ සිද්ධ වෙලා ඉවරයි. ඒක වළක්වන්න දැනටමත් පමයි. නමුත් ඒ දැකපු තැන ඉඳලා වැඩෙන්න පුළුවන් කෙලස් කන්දරාව එහෙම නැත්නම් පොත් තබා ගැනීමක් විස්තර තබා ගැනීමක් කරන්න පුළුවන්. ඇත්තටම බුදුරජාණන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ අන්නේ වගේ රූපයක් බලනවා මම බලමින් ඉන්නවා මේ වෙනකොට වැඩේ පටන් ගන්න වේදිකාව මේ නාඩගම මේ විලි දක්වලා තියෙනවා. මෙතන ඉඳලා දන්නවනම් මෙතන ඉඳලා හික්මීමක් තියෙනවනම් ඒ මෙතෙක් tire පිටිපස්සේ වෙච්ච දේවල් පිළිබඳව කතා කරන්නේ නැතුව මෙතන ඉස්සරහට සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා යොදවන්න පුළුවන් අඩු ගානේ තමයි තේරෙන පටන් ගන්නවා මෙතන පමා වෙන්න වෙන්න වෙන්න කෙලස් වැඩෙනවා අප්‍රමාද වෙන්න වෙන්න වෙන්න වෙන්න කෙලස් මුලට යන්න පුළුවන්. ඊ අප්‍රමාද භාවය අපිට සහජාසයෙන් එන්නේ නැහැ ප්‍රමාදයයි අපිට පරිසරයත් එක්ක ගැටෙනකොට වැඩි වෙන්නේ. ඒක සඳහා අපි සතිමත් වෙන්න ඕනේ. කන දිවනාසය ආදී හැමතැනටම පිස්සු ඇදිති රිලෙවෙක් වගේ අත්ෙන් අතට පැන පැන මේ හිත වඩා කෙලස් තියෙන තැන් හොය හොයා යද්දී අඩු ගානේ දැන් තියෙන ඇහි දැන් කනේ දැන් නාසයේ කියලා දැක ගන්න පුළුවන් නම් ඒක බරපතල යුද්ධයක බරපතල ඔත්තු සේවාවක තොරතුරක් ඒකවත් අපිට කරන්න බෑ ඒ තරම් ශීඝ්‍රයෙන් මේක රූප ශබ්ද ගන්ධ රස විශ්ේ ඇවිදිනවා. ඇවිදිනවා කොච්චරද කියනවනම් ඒක දී ඇති මොහතක රූපත් පේනවා සද්දත් ඇහෙනවා ගඳත් දැනෙනවා රසත් දැනෙනවා පහසත් දැනෙනවා කියලා තමයි මේ මම ආයනයක් මතුවෙන්නේ. ওই පහම එකවර සිද්ධ වෙනවා කියන මුලාව නැත්තම් මම ඇින්නේ නැහැ. මම ඇින්නේ මේ නැති ඇති එකකට හතරක් හැත් බැඳෙනවා. හතරක් දේවල් දා ගන්නවා අති. අතිශෝක්තිය දාගත්තට පස්සේ පූර්ණ අංග සම්පූර්ණ මමෙක් වෙනවා. නමුත් මේ මමයාගේ 120යි ප්‍රත්‍යක්ෂයේ තියෙන 80%ක්ම අපි හිතින්ම වවාගත්ත දේවල්. ඉතින් ඒ ටික වුණත් දැනගන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. ඒක නිසා අපට අනිවාර්යයෙන්ම යුතුයකම් වලින් අයින් වෙන්න වෙනවා. වගකීම් වලින් බැහැර වෙන්න වෙනවා. බැහැර වෙලා වෙන මොකක්වත් නැතුව නිසිනින්ද හිත රූපෙන් සද්දෙන් ගන්ධෙන් රසෙන් පහසට පයින් හැටි. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හිතෙන් පණින හැටි. ඒක දිහා බලනින්ද අපි පරතෝ දර්ශනයක් ඇති කරගන්න. මමම බලන්න ඕන වෙන කෙනෙක් දිහා බලනවා වගේ. විවේචනාත්මකව තව කෙනෙක් දිහා බලනවා වගේ. ඉතින් ඒකවත් ඒ ටිකවත් අපිට කරන්න බෑ. මොකද අපිට Tamange වැරද්ද පේන්නේ අනුන්ගේ වැරද්ද විතරයි පේන්නේ. ඒ අනුන්ගේ වැරද්ද පෙනීම හරහාම අපි කාලේ නාස්ති කරගන්නවා. තමන්ගේ වැරද්ද නැත්තම් තමන්ගේ ඇති හැටිය දැකීමට අපිට වෙලා නැහැ. අපිට අනුන්ගේ දේවල් නම් ඕන තරම් කුණු කන්දල් වලට වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් කියන එක පැත්තක තියලා තමන්ම පිටිය දීලා මේ හිතට නටනද බලාන හිටපන් කොයි වෙලාවේ රූප බලනවද සද්ද අහනවද ගන්ධ රස පහස යන හැටි බලාන හිටපන් වෙනවා එකක් හිතට න්‍යාය පත්‍රයක් නැහැ. කවදාවත් මට ඕන එක නෙවෙයි වෙන්නේ. ඒ න්‍යායපත්‍යක් නැතිකම අපි අනත්ත කියන වචෙන් සඳහන් කරන ආත්මයක් නෑ මේකට. ඊට පස්සේ යා හොයන්නෙම තුච්ච රිද්ද දේවල්. චන්දුපසහගත දෝසුපසහගත දේවල්මයි හොයන්නේ. ඒව හරි බුදුරජාන්සේක වචනේ බලනවා තුච්ඡතෝ රිත්තතෝ අනත්තතෝ එහෙම නැත්නම් පරතෝ මේ කාගේදෝ න්‍යායපත්‍රයකට මෙයා වැඩ කරන්නේ. සරල වශයෙන් කියන්න පුළුවන් මේ අපේ හිත හැම වෙලාවෙම කරුණ හොයන්නේ ಜಾතිය බෝ කිරීම සඳහා පමණයි. එකයි මේ හිතට තියෙන වැඩක්. ඒක තමයි පරිණාමයේ අපේ ඇඟ හැදිලා තියෙන්නේ. අපි යොදන්නේ මැරෙන්න ඉසල වැඩිපුර ಜಾතිය බෝ කරවන්න විතරයි. ඒක සඳහා අපි නාස්ල නොදාගත්ත මීහරකෙක් වගේ හැම පැත්තටම ගෙනියනවා. ඒ ගෙවිල බලනකොට ඒ එවැනි දෙයකට මේ කාමයේ සඳහා යොදවන මේ ශරීරය මේ ඇහැ නිවන පැත්තෙන් බලනකොට යා බලන්නෙම කෙලස් තියෙන තැනක්. ඡන්දේ තියෙන තැනක්, ද්වේෂයේ තියෙන තැනක්. ඒක බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් බලනකොට පේනවා මේකේ කිසිම ආත්මයක් නැහැ, හරපද්ධතියක් නැහැ, අනත්තයි. ශූන්‍යයි. නිවන පැත්තට සම්පූර්ණ හිස්සේ බලන්නෙම නැහැ. තුච්චයි රිත්යි බැලුවොත් බලන්නේ කක්කා. බැලෙත් බැලුවේ ඡන්දෝපසහගත, දෝසෝපසහගත. මේක කාගේදෝ න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ. මරණ වෙලා වෙනකොට සියල්ලම පරාදයි. මරණ චිත්තක්ෂණය එනකොට මේ කුමන නැටුම් කෙලි කවට සිනාදා. එදාට මේ ඔක්කොම මට පුතෝයිලකුත් නැහැ බෙරේ බලුකුත්. නමුත් ඉන්නකම් මැරෙන්න චිත්තක්ෂණයක් යනකම් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ගොජ දමදමා රණ්ඩු කර කර තෝතෝ වරපල කියාන දණ්ඩ දාන දීගෙන තත්ත දාන දීගෙන මේ කරන එකයි මරණයෙන් පස්සට මේකේ තියෙන අවකැපෙන හැටි දිහා බලනකොට බුදුරජාණන්සේ සංසිද්ධිති කියන්නේ තුච්ච වැඩක් මේකේ තියෙන්නේ හිතට අයාලේ යන්න දුන්නොත් අතික්ෂිත හිත හික්මීමක් නැති හිත කරන හරියක් හොයන චන්දුපසහගත දෝසුපසහගත තුච්චතෝ රිත්තෝ ශුඤ්ඤතෝ අනත්තතෝ පරතෝ අදි මේක උන්කාක්ම ගැඹුරු කොටස ධර්මයේ තියෙන අනාත්මය අවබෝධ කරන ගැඹුරු කොටස නමුත් භාවනා කරන විනාඩිකට හරි හිටගත්ත කෙනාට තේරෙනවා මෙච්චර කුසල උපදන නැත්නම් අකුසල් නොඋපදවන්නා වූ වර්තමාන මොහොතින්ද කොච්චර හිත අමාරුද කොච්චර පිටපයින්නවද චන්දුප සංහිත දෝසුප සංහිත දේවල් වලට එහෙම නැත්නම් නිදිමත හැදිලා මෝහප සංහිත දේවල් වලට ඉතින් මේක මම නම් මේක මගේ නම් මේක මගේ මම මේ ගෙදර නිවැසියා නම් මට අධිකාරී ශක්තියක් තියෙනවා මේක හිටු කියලා හිටවන්න පුළුවන් වෙන්න බෑ එක්කිනෙකුට අත උස්සලා කියන්න බෑ පුළුවන් කියලා භාවනා කරන්න ඉස්සෙල්ල නම් හිතාන ඉන්නේ දෙඤ්ඤම් වැඩේ කියලා මට මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ කැලයක් නැතිකම මට ප්‍රශ්නයක් තියෙන්නේ මේ කුටියක් නැතිකම කුටියක් හම්බෙච්ච දැසේ පැවිදි වෙච්ච දැසේ දෙඤ්ඤම් කියලා තමයි හිතාන ඉන්නේ කටේ තියෙන නරිවන්දම් පුරා බල්ලෙන් බහිනවා එදාට අද බහන්න පැවිදි වෙච්ච සංඝයා වහන්සේලාගෙන් කී දෙනෙකුට අහුවෙලා තියෙනවද කියලා න්‍යාය පත්‍රේ ඒගොල්ලන්ට අහුවෙලා තියෙන දේශපාලන න්‍යාය පත්‍රේ ඒගොල්ලන්ට අහුවෙලා තියෙන ආර්ථික න්‍යාය පත්‍රය. ඒගොල්ලන්ට අහුවෙලා තියෙන සමාජික න්‍යාය පත්‍රය. ඒගොල්ලෝ ගියන්නත් වැඩි දේශපාලන න්‍යාය පත්‍ර දිගේ යනවා. දැන් සිව්ව දාගත්තේ මොකටද? මේ මේ පිස්සු වඳුර දිහා බලනින්න මේ පිස්සු රිලව දිහා බලනින්න බලන්න බෑ. කිසිම කෙනෙකුට සිවුරක් දැම්මයි කියලා වැතරේ ක්ලාසියක් ලැබෙන්නේ නැහැ. ස්ත්‍රී වුණා පුරුෂ වුණායි කියලා. අපිට තියෙන්නේ මේකේ ඒ තරම බරසාර, ඒ තරම අශික්ෂිත, ඒ තරම් පාලනය කරගන්න බැරි දෙයක් කියලා බාර ගන්න බෑ මාන්නේ නිසා. අපි බාර ගන්න ගන්න බුදුරජාණන් ශ්‍රීසරා වැටෙනවා, වැඳ වැටෙනවා. ඔබ වහන්සේ අපි වෙන මේ කටයුතු කරා. වහන්සේ සරුවඥයි. නමුත් අපි හිතනවා අපි ඔබ වහන්සේට වැඩිය ආවල් ඩිග්‍රී තියෙනවා, ආවල් දැනුම තියෙනවා, ආවල් ශිල්පේ තියෙනවා. ඒ නිසා ඒක බිම තියන්න මම කැමති නෑ. මම බිම තියන්නම් සෙනසුරාදා උදේ ඉඳලා ඉරිද හැන්ද වෙනකම්. සඳුදා උදේ යමුඩ ගහගත්තාම ඉරිතිකුරාදා හැන්ද වෙනකම් අයියා. Tamange තැනට ගියාම අනික් කට්ටිය දිහා බලන්නේ නැහැ. ඒ කට්ටිය ඔක්කොම පහත් කට්ටිය මම තමයි ලොක්කයි. බුදුහාමුදුරුවෝ දැක්කත් මායින් කරන්නේ නැහැ. ඔන සඳුදා උදේ සිකුරාදා උදේ තමයි යොන්නේ පන්තල් යන්න ලෑස්ති වෙන්නේ. නමුත් දන්නවනම් කාට හරි Tamange මේ හිතේ ස්වභාවේ ඒක පිළිබඳව තනියම හොයලා තනියම ඒක ජය අරගෙන අපි වගේ මේ හුදී ජනතාව වෙනුවෙන් මේක විස්තර කර බුදුහාමුදුරෝ කරලා තියෙන දේ කොයි වෙලාවක එක චිත්තක්ෂණයක බහැර තියන්න බැරි තරම්. ඉතින් ඒක නිසා දවසක අපි හිතුවොත් මේ මේ පණින පිම්ම මෙයා ගහන කස්තිරම සුරල් දාලා ගහන ගැහිල්ල දිහා විවේකීව බලනින්න මූලික ලක්ෂණයක් ඕනේ මූලික ලක්ෂණ දෙකක් කියතයි. හිතලා මොනවත් කරන්න එපා. කරන හැම වෙලාවෙදිම කවදාවත් අල්ලන්න බෑ. හිතලා කරන හැම දෙයකම අල්ලන්න බැරි තරම් කෙලෙස්. ඉබේ සිද්ධ වෙන දිහා බලා සිටීම තමයි විපස්සනා කරනවා කියන්නේ ඒක. ඒක සඳහා අපි කරන්නේ අතපය හොල්ලන්නේ නැති වෙන්න කාය කර්ම නොකරන අදිෂ්ඨාන කරනවා. වචනෙන් වචන නොබිඳින්න අදිෂ්ඨාන කරලා දැන් හිත කිව්වට අහන්නේ නැහනේ. ඒ නිසා අපි ඇහැ වහ ගන්න. රූප වෙනිලා බලන්න ආසාව වෙයි කියලා. සද නැත්ැනකට යනවා. ගන්ධ රස පහත බලන්නේ. ඒකල්ලි වල මේ පණ තියෙනවනේ. මේ කය සජීවී කයක් නේ උෂ්මේ තියෙන චේතනාව සින විඥානයේ තියෙන කයක් නේ. ඇද්දක වහගෙන මේකේ දැන් මේ රිලවා කොහටද පණින්නේ කියලා බලන්න. එනිසා භාවනා වෙදී කරන්නේ කරන කරන වැඩ කායේ කය මුල් කරගෙන වචන මුල් කරගෙන කරන සියල්ලම ශික්ෂාවක නාමයෙන් හික්මීමක නාමයෙන් සීලයක නාමයෙන් නොකරන අදිෂ්ඨාන කරලා හිත දිහා බලාගෙන ඉන්නවා මෙයා මොන මොන අරමුණ වලද පණින්නේ කියලා. ඊට පස්සේ ඒක සිටියම ඇඳ ගන්න ඕනේ මගේ හිත කොහෙද පණින්නේ. එයාට ඊට පස්සේ හිත බයලා අහනවා ඇති මගේ දියා කුණු හරව දියා බලන්නේ මට කොහෙද මොකද කරන්න කියන්නේ. නෑ නෑ උඹ වර්තමාන මොහොතේ හිටපන් කියලා එයාට ආසනයක් පනවලා දෙනවා. වර්තමාන මොහොත තමයි ආසනේ. මට ඕන තැනක ඵලයන්. හැබැයි මම එකයි තියෙන්නේ මම සතිය යොදවලා තියෙන දැන්. සර්ච් ලයිට් එකක් ගහලා වගේ හිත යන යන තැන අල්ලන්න හදනවා. යන වේගයට සතිය නෑ අපේ. හිත ගන්න අරමුණු ගන්න තරමට සතිය නෑ. ඒ නිසා අපි බොහොම යටහත් පහත්ව පිටිපස්සෙන් යන කෙනෙක් වගේ හිත යන දිහා බලාහන හිටියොත් දවසක අපිට සතිය යම් ප්‍රමාණයට ආපුවාම මෙයා ටික වේලාවක් මූල කර්මස්ථානේ තින්නව නැත්නම් යාගේ ආසනේ තින්නවා හුඟක් වෙලාවට එහෙම පයින් බව තේරෙන්න තේරෙන්න බලාපොරොත්තු සුන්වීමක් මිස අනපේක්ෂිත අබැග්යක් මිස භාවනාවේ මොකක්වත් හොඳ දෙයක් දකින්න නැහැ. මේ හිත කිසිම චාරයක් නැහැ කියන එක තමයි අනාත්ම ලක්ෂණය කියලා කියන්නේ. ඒක බාර ගන්න කවුරුත් කැමති නැහැ. ඔක්කොටම ඕන කරලා තිනවා හිත මැටි බුද්දෙක් තිබ්බා වගේ එහෙම හිටී කියලා. හිටින්නේ ඒව හිටිනවා නම් මොකද්ද ප්‍රශ්නේ? එහෙම තියෙනවා නම් මේ ලෝකේ සංසාරේ තියෙන තනක් වෙන්න බෑ ඊතර. මේ හිතට ඉඩ දුන්නට පස්සේ මෙහා නටන නැටිල්ලට අපි කරන අමනකම තමයි මේකට එක එක දේවල් තව දානවා මේ මදිවට. චේතනා දානවා, අදිෂ්ඨාන දානවා, කය හොල්ලනවා, වචන කතා කරනවා. එතකොට මේක අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතෝ පජා ඇතුළත් පිට ගැටත් පිටත් ගැට ඇතුළත් ගැටින් ගොඩ ගන්න බැහැ ඒ නිසා බුදුන්ස කියනවා යම් වෙලාවක උඹට අවශ්‍ය නම් මෙයාගේ යාන්ත්‍රණය බලන්න අමාරුයි ඒක ඇත්තටම අමාරුයි කායික ක්‍රියා නොකරන අඩු ගන්න විනාඩි කිහිපයක් නොකරන පහසුම ඉරියව්වකට ඇවිල්ලා සමබර කරගෙන කය එහෙම ගල් වෙන්න අරපන් වචන කතා නොකරන අදිෂ්ඨාන කරපන් අදිෂ්ඨාන කරලිවල දැන් හිතර කිව්වට අහන්නේ නැහැ නේ එයා මොකද දැන් කරන්නේ මොනවාවත් නැතුව එයා ගෙදරට ආපු වෙලාවක කිපන් සුදුරෙද්දක් කියලා ආසනයක් පනවලා මම දැන් මෙතන තමයි ඔබේ ආසනේ පුළුවන් නම් ඒක හිටපන්. එහෙම නැත්නම් ඔබ යන තැනක මම සතිය පිහිටවලා තියෙන්නේ මම පුළු පුළුවන් වෙලාවේ පිටිපස්සෙන් ගිහිල්ලා බලනවා කොහෙද මේ යන්නේ කියලා. ඒ නිසා කාරණා දෙකක් තියෙනවා. එක තමයි හිතාමතා කරන දේවල් චේතනා අදිඨානාබිනිවේෂානුසය චේතනාවල් අදිෂ්ඨානයන් අබිනිවේෂයන් අනුසයන් සියල්ලම නොකරන්න හික්මයි හික්මෙන්න ඕන. දෙක අචේතනිකව අවිඥානිකව අසංස්කාරිකව කොහෙද මේ අදුවන්නේ කියලා පූර්ණ සතියකින් පූර්ණ එලඹ සිටි ගතියකින් පූර්ණ අවදි භාවයකින් මේක දිහා බලන්න. බලා ඉන්නකොට හොඳක් පේන්නේ නැහැ. මෙයාගේ තියෙන ඇබ්බැහි ටික මෙයාගේ ටික ජඩ වැඩ ටික නපුරු ගති ටික එකක් කියලා එකක් කරන ගතිය බලාන ඉන්නකොට පුදුමාකාර වක්කාර ගතියක් පුදුමාකාර වමනයන් දෙන ගතියක් පේනවා. අපි මේ රංගපාන එළියේ තියෙන ජීවිතයත් එක්ක බලනකොට ඇතුලේ මෙයාගේ තියෙන්නේ ಜಾතිය බෝ කිරීමේ අවශ්‍යතාව වෙනක විතරයි. වෙන්න මොකක්වත් නැහැ. වෙන්න කිසිම ලැජ්ජාවක්, වෙන බයක් කාටවත් මායින් කරන ගතියක් ඇත්තෙම නැහැ. බුදුජානක කියන්නේ ඒක හිත චන්දන පන්දනං චපලං චිත්තං නිතරම ස්පන්දනය වෙනවා. ඒක තනක මොන විදියෙන්වත් වෙන්න බෑ. පූර්ණ ශක්තිතෝගයක් තියෙන. චපලයි කිව්වම මේ කියන දේ මේ නෑ කියන. පන්දනං චපලං චිත්තං දුරංගමං ඒක චරං. ඕනේ දුරක් යනවා දෙවන්නේක් නෑ. යට ඔක්කොම ශක්තිය තියෙනවා. අන්න එහෙව් හිත දිහා බලාගෙන හරි ඉන්න නම් පරතෝ සන්දස්සනේ සංකල්පෙන් බලන්න ඕනේ. නටන්න ඇරලා පිටිය දීලා බලාගෙන ඉන්නවා. එසේ මෙසේ කෙනෙකුට කරන්න බෑ. එසේ මෙසේ කෙනෙකුට කරන්න පෞරුෂත්වේ නැහැ. එසේ මෙසේ කරන්න කෙනෙක් ලෑස්තිත් නැහැ මේකට. ඉතින් ඒ වෙනුවට අපි ජපමාලයක් අරගෙන මොනවාරි කතා කර කර ඉන්නකොට ඔන්න එක විදියකට අරිට වැඩිය ලේසි. එහෙම නැත්නම් අපි මොනවාරි ගංජා ගංජා ගහපේකේ ගංජා කාලා සූස්ටි ඉන්නකොට ඒක දැනම හිත හිටිනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට සාමාන්‍ය කියන්නේ සූස්තිය කියලා. ඒ වගේ සූස්ති ගොඩක් තියෙනවා භාවනාවේ. ජප මන්ත්‍රයක් වතුරන්න පුළුවන්. වෙන මොනවාරි කරනවා. එතකොට යම් ප්‍රමාණයක් කීකරු වෙනවා. හැබැයි මේ පිටින් ගත්ත දෙයක තියෙන ආදීනමේ තියෙනවා. පුළුවන් නම් ඒකත් පුරුදු කරලා ඒ ඒ ටිකත් හරහා හොඳ සම්‍යක් ක්‍රම හරහා හිත කීකරු කරලා ගමන්නේ පුළුවන් නම් කීකරු කරාට පස්සේ හිත දිහා චේතනා කිසිවක් ඇතිවක් කරන්නේ නැතුව ස්වභාවයෙන් හැසිරෙන හැටි දිහා හරිද zoo එකට ගිහලා සත්තු බලනවා වගේ නෙමෙයි කැලියට ගිහලා ස්වභාවයේ සතා ඉන්න දිහා බලන එක ටිකක් අනතුරුදායකයි සුසුකෙට ගියාම ඒක බෝඩ් ගහලා දිනවා අර කුඩෙන් පස්සේ මේ කුඩට ඵලයන් කියලා. ඒ උන් කූඩු කරලානේ ඉන්නේ. සත්තු පේනවා. ඒක තමයි සමත භාවනාව කියන්නේ. කැලේට ගිහිල්ලා බලපන් සතා ඉන්න ස්වභාවික පරිසරය. හැබැයි කොයි වෙලාවෙ පණිද්දන්නේ නැහැ. මේ සමත හරහා ගිහිල්ලා සත්තු දැකලා ඊට පස්සේ ස්වභාවයෙන් බලනවා වගේ මේ හිත දිහා බලාන ඉන්න පුළුවන් නම් එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේක අම්මු අදාන්ත අම්මෝඝ යකඩ යකෙක් මේක තියා බලන්න පුදුම පෞරුෂත්වයක්. ඒකයි බුදුදහම කියන්නේ ඔබ පුළුවන් තරම් සද්ධාවන්ත වෙයන්. පුළුවන් තරම් සීලක පිහිටපන්. පුළුවන් තරම් මේකට ලෑස්තිලා ඵලයන්. පරණ වෙච්ච හැම වැරද්දක්ම වාසියට ගනින්. නැවත නැවතත් මේක හිත දැඩි කරගෙන ඉන්නකොට ඒ බුදුජානනාචේ කියන නැත්නම් මේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ කියන්න බලාපොරොත්තු වෙන විදිහේ අර යටටට්ටුව දැක්කනම් ඇහැ කන නාසය දිව කය කියන මේ ආයතන ටික හැම වෙලාවෙම වඩා ඡන්දේ දනවන වඩා ද්වේෂේ දනවන වඩා මෝහේ දනවන අරමුණක් ගන්න එලිපත් ඉන්න බලලෙක් වගේ බලන්න. ඒකෙන් වැඩිම කුප්පණ ගතිය තියෙන එකනට තමයි ඡන්දේ හම්බ වෙන්නේ. ඡන්දූප සංගීත වැඩි එකනට තමයි ඡන්දේ හම්බ වෙන්නේ. දෝසූප සංගීත වැඩි එකනට තමයි ඡන්දේ හම්බ වෙන්නේ. මෝහූප සංගීත වැඩි එකනට ඡන්දේ ලැබෙනවා. බුදුරජාණන්සේක විස්තර කරන අපි ඊයේත් ගත්තේ ඇහැ අවස්ථාවක් ගන්නවා. කියන අතික වහගෙන ඉන්නකොට අපිට කවුරු හරි ප්‍රිය කෙනෙක් පේනවා. නැත්නම් අප්‍රිය කෙනෙක් පේනවා. ඉතින් ඒකට අරමුණකුත් අපිට නෑ මොකක්වත් නෑ ඉන්න තනක් මතකත් නෑ අපිට අර ඒක දිගේ ඇදිලා යන්නේ. එකෙන් ගොඩාක් කෙලෙස් ප්‍රගයක් ලැබෙන නිසා. මෙතනදී ගන්න බුදුරජාණන් වහන්සේම හිතට පේනව නෙවෙයි ඇහැට පේන අවස්ථාවක් මෙන්න සාපේක්ෂව ගත්තොත් චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජ චක්කු විඥානම් මේක වෙන්න අනිවාර්යෙම මූලිකවම අවශ්‍යතා තුනක් තියෙනවා ඇහැ පිරිසිදුව තියෙන්න ඕනේ විනාශ වෙච්ච නැති ඒකට ආපතගත වෙන රූපයක් තියෙන්න ඕනේ හිත මුළු හදින්ම ඇහැට යන්න ඕනේ මුළු හදින්ම ඇහැට යනවායි කියලා කියන්නේ කන නාසය දිව ගැන නොසලකා ඇහැට හේතු වෙන්න ඕනේ අන්‍යෝතන වුණාට පස්සේ ස්පර්ශය කියලා එකක් සිද්ධ වෙනවා මේ තුන එකතු වීමක් වෙනවා ඒ එකක්වත් අපිට පෙනිලා නෙවෙයි සිද්ධ වෙන්නේ ඒව යට තට්ටුවේ තියෙන්නේ කාපට් එක යට තියෙන. තිරෙන් පිටිපස්සේ. තින්න සංගති පස්සෝ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ යම් කිසි වෙලාවක අරමුණක් නිමිත්තක් සංසිද්ධියක් මොන දෙයක් හරි වෙන්න ඒ සිද්ධියට අදාළ ඉඳුරෙක් ඉන්නවා ඒකට බාහිර ආරම්මණයක් තියෙනවා ඒ දෙක එකතු වෙනකොට හිත 100%ක්ම ඒකට ගිහිල්ලා ඒ කරන යෝජනාව ස්ථිර කරනවා ස්ථිර කරනකොට තමයි ඒක සිද්ධියක් බාටපත් ඒ වෙනකොට අනික් ඉඳුරන්ගේ විශාල වැඩ වගයක් කරන එකක්වත් සිද්ධියක් බාටපත් වෙලා නැහැ. ඒක එකක්වත් ස්පර්ශ වෙන්නේ නැහැ. මොකද හිත මෙහිට ඇවිල්ලා ඉවරයි. හිත යම් තැනකද තියෙන එතන තමයි ස්පර්ශ සිද්ධ වෙන්නේ. හිත යන්නේ කොතෙන්ද? වැඩියෙන්ම දෝෂය හම්බෙන තැන, වැඩියෙන්ම ඡන්දය හම්බෙන තැනට, වැඩියෙන්ම මොහය හම්බෙන. කොහොමද ඒක මෙහෙ වෙන්නේ? අපි පෙරගෙන ආපු ජම්මාන්තරගත පුරුදු නිසා. අපේ ඇටුවම් බැහැගත්ත චේතනා නිසා හිත අනිවාර්යෙන් වැඩියෙන් රාගය හම්බෙන තැන, ද්වේෂය හම්බෙන තැනට යනවා. ඉතින් ඒක ඊට පස්සේ අපිට වාර්තා වෙනවා වෙන ඇහැට රූපයක් දැන් පේනවා නැත්නම් ස්පර්ශය සිද්ධ වෙනවා. යම් ඒ තින්න සංගතිපසෝ පස්සපච්චා වේදන ඊට පස්සේ අපි ස්පර්ශයට ස්පර්ශයේ කියන නාලිකාව හරහා එන දේ පමණයි අපිට විඳින්න පුළුවන්. කනට ඒ වෙලාව ඇහෙන සද්ද අපිට විඳින්න බෑ. නාසයට ඇහෙන ගඳ විඳින්න බෑ. දිවට විඳින්න බෑ කයට විඳින්න බෑ මොකද හිත සම්පූර්ණයෙන්ම රූපෙට ගිහිල්ලා ඊට පස්සේ අපිට පේනවා ඇහැට රූපයක් පේනවා ඒක මනාපමනාප දෙක අපිට ඇති වෙනවා වැඩියෙන්ම මනාපමනාප ඇති වෙනවා ඇති වෙන එක තමයි හිත දුවන්නේ ආන්න ඒක දැක්කට පස්සේ මේ මනාපමනාප දෙක අපි දැනගන්න ඕනේ මේකට තමයි බුදුරජාණන්සේ වේදනා චෛතසික කියලා කියන්නේ විඳීම් චෛතසිකේ මෙතනදිත් ඇහැ බලන්නේ තද කුප්පණ දෙයක් තිබුණොත් මිසක්කා සාමාන්‍ය දෙයක් දිහා බලන්න යා කැමති නැහැ. බැලුවට මතක තියාගන්නෙත් නැහැ. ඒව අපිට අදාළ නැහැ. ඒක නිසා පෙනුණා නම් මතක තිබුණා නම් තද ඡන්දයක් තද දෝෂයක් තියෙනක හොඳට පේනවා. ඒ වේදනාව ඒ විඳින වේදනාව කොච්චර බලවත්ද කියනවා නම් ඒ වෙලාවේදී සිහිපත නැහැ මම මේ ඇහෙන් රූපයක් දැකලා තද විඳිනයක් විඳිනවා හැබැයි කනට එන ශබ්ද මේ වෙලාවේ අවලංගු වෙන බව අපිට දැනගන්න බෑ. නාසයට එන ගඳ මේ වෙලාවේ අවලංගු වෙන බව දැනගන්න බෑ. දිවට එන ගඳ රස අවලංගු වෙන බව දැනගන්න බෑ. කයට එන පහස අවලංගු වෙන බව දැනගන්න බෑ. නැත්නම් මේ ඉතුරු ඉදුරන් ටික නිවන් දැකලා තියෙන වෙලාවේ. ඒක දන්නේ අර කෙලස් තියෙන එකම කතා ගොතාගෙන මම මෙහෙ මේකක් දැක්කා මේක මේ විදියට මනාපයි මේ විදියට අමනාපයි කියලා ඒ යමක් යං වේදේති තං සංජානති එක වහාම අඳුනා ගන්නවා මේක සුභයක් මේක අසුභයක් විය යුත්තක් මේක කහපාටයි මේක රතු පාටයි මේක මේ මේ හැඩේ තියෙනවා කියලා ඒ සංජානන අවස්ථාවේදී හඳුන ගන්න අවස්ථාවේදී තන්නේ කර අතීත මතකේ විතරමයි පෙරක දෝරුකම් කරන්නේ. ඒ හඳුනා ගැනීම කරන්නේ Taman ඊට ඉස්සලා ගෙනාවු අත්දැකීම් ටික හරහා. ඒ නිසා අවුරුදු 6ට ඉස්සලා ළමයෙකුට රූපයක් පෙනුනට එයා ඒකේ සජීවී අජීවිකම අඳුරන්නේ නැහැ. එයාට අම්මා පේන්නේ මගේම කෑල්ලක් විදියට. ඒ නිසා අම්මා නැති වෙනකොට එයා බය වෙනවා. මම එයා මගේ අංග දන්නේ අම්මා තමයි දන්නේ. අම්මගේ තනියේ මගේ කෑල්ලක් කියලා එයා හිතානේ. ඒක මට අයිති. ඒ නිසා අම්මා ධනෙට කිට්ටු කරගත්තාට පස්සේ දරුවා පිරිච්ච ගතියක් එනවා. අම්මා නැහනේ. දරුවා අඬනවා. ටික කාලයක් ගියට පස්සේ අත ලං වෙනවා ඈත් වෙනවා. එතකොට පේනවා එයාට මේ මේකත් කෑල්ලක් වගේ. ඉතින් හිමීට බලහිනව කකුල ලං කර කර ඈත් කර කර ගොඩක් කල් යනවා යාට යමක් හඳුනා ගැනීමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික ඩේටාබේස් එක හදාගන්න. ඒක පටන් ගන්නේ අවුරුදු 6 වෙනාට පස්සේ. ඊට ඉස්සෙල්ලා මොනවාක්වත් අපිට මතක නැහැ. අපිට ඒක නිසා අපේ අවුරුදු 6න් එහාට වෙච්ච සිද්ධි අපි අතීත ස්මර්ශනය කරලා අපිට ගන්න බෑ. මොකද ඒව සංඥාගත වෙලා නැහැ. අපි දරු ගැබේ ඉන්නකොට තිබිච්ච දේවල් මේ ගැබකට දරුවා ගියාට පස්සේ ඒ ගැබේ මෙච්චර සුමාන ගානකට පස්සේ ස්ටෙම් සෙල් එක පටන් ගන්නවා ඊට පස්සේ ස්නායු පටන් ගන්නවා ස්නායු පටන් අරගෙන ඒ දරුවාගේ නියපොතු එළියට වැවෙන වෙලාව වෙනකොට ඒ දරුවා තමන්ගේ ඇඟ හොල්ලන්න පටන් ගන්නවා එතකොට තමයි අම්මා දන්නේ බොක්කේ දරුවෙක් ඉන්නවා කියලා දැන් වගේ ඔය ස්කෑන් කරනවට වැඩිය අම්මට වුණත් තේරෙන්නේ දරුවගක් හටගෙන තියෙනවා කියලා දරුවගේ ස්නායු හරියට පස්සේ එතකොට ඒ දරුවගේ නියපොතු වෙන අවස්ථාව ඊට පස්සේ තමයි එතකොට අම්මගේ හැම ක්‍රියාවක්ම දරුවට හරි වදයක්. ඒක තියෙන්නේ අන්තං මේ ලොන්දයක් වගේ අර සැක්කේක ඇතුලේ තියෙනවා ඒ පොඩ්ඩක් ඝන වේගන ඝන වේගන එනවා ලොන්ද ටික පොල් වේගන එනවා වගේ. ඉතින් ඒ ක්‍රියාව තුළ වද්ද බර වින්දනයක් වදයක් විදිනවා මේ දරුවා. අම්මා යනකොට උණුහතු ටික බීප ගමන් අපාය තේරෙනවලු. තද අල්ලතුරක් බීපු ගමන් සීතල වැටෙනවලු. අම්මා උඩ පැන්නොත් දරුවා දිවැසුල තිබ්බා වගේ නටනවලු. ඉතින් කියනවා මේ දරුගබක් ඉන්න අම්මලා මේ මේ විදිහට දරුවා ගැන හිතලා හරි හැසිරෙන්න ඕනේ. නරක නපුරු දේවල් කණ්ඩ හොඳ නැහැ. අනම්මනම් කියනවා නමුත් එකක්වත් අපිට මතක නැහැ. මතක නැත්තේ මොකද අපිට ඒ වෙලාවේ සංඥා නැහැ. අපි අඳුනා ගන්න නැහැ. තාම තොරතුරු ඇවිල්ලා නැහැ. අවුරුදු 6න් පස්සේ කියන ඔන්න ඌට 6 4 තේරෙන පටන් ගත්තයි කියලා. ඊට පස්සේ ඔන්න ඌට මේ හරි මේ වැරදි මේ හොඳ මේ නරක කියලා අම්මා දන්නේ යම් පච ප්‍රමාණයක් දේ තේරම දරුවට දෙනවා. පූර්වාචාර්යවරු කියලා කියන්නේ. අම්මා දන්නවනම් ප්‍රභාකරන් කියලා කියන්නේ ප්‍රසිද්ධ හතුරෙක් කියලා ඒ දරුවට කියන අම්මෝ කදියා බලන්න එපා. කයකා. ඕක ඉන්නේ හපු යම ගාලා හැමෙන් තපත්තු හදන්න. ඉතින් අර දරුවා බලන ඉන්නවා මේ ඒ ප්‍රභාකරණ ඉඳලා තියෙන ඒ දවස්වල මේ පානදුරේලු. අවුරුදු 18ක විතර කොල්ලෙක්. ඌටත් අය අතර තේරෙන්නේ නැති වයසේ එතන ඒ ගමේ පූසාරිලු මුගේ බාප්පා. ප්‍රභාකරණ හිටියන මූ කිව්වයි කියලා මට බණී. දැන් නැතිඳ ප්‍රශ්නයක් නැහැ මං හිතන්නේ. ඉතින් දවසක මේ පූසාරි ළඟට ඔක්කොම යනවා අපේ බුද්ධඝම් කට්ටිය මල් පහන් අදාගෙන අනේ මට දරුවෙක් ලබලා දෙන්න අරකයි මේකයි ඔක්කොම කරලා ඉඳපු ගමන් මේ දෙමළ විරෝධයක් ආපු ගමන් ගමේ මිනිස්සු අර පූසාරි පාර මැදට ගෙනලා මරලා පැහෙන තාර බැරල් එකට දැම්මලු. ඉතින් මේ කොල්ල බලන් හිටියලු යකෝ මෙතෙක් කල් පූසාරියට පරුපාක් උඩන් අර මේ මේ මේ මේ අමනියෝම ගියා. අද මූ ඇදලා ගන්නකොට තාර බැරල් එක දාලා ගන්නකොට අලගෙඩියක් තැම්බුණා වගේ හැම ගැලවිලා ගිහිල්ලා එළියට ගත්තලු. ඉතින් මූට මොකද දන්නේ නැහැ නෝ මූ හිතලු සිංහලට ওই ටික මං කරනවා. සිංහලෙන් මට අපේ බාපට මෙහෙම කරා. ඉතින් එතෙන්ට යනකම් ඌත් අහිංසකයිනේ. ඌට හැංගි මොනවාක්වත් දීලා තිබුණේ නැහනේ. දුන්නේ බෞද්ධයෝනේ. ඉතින් ඌ බෞද්ධයට ගහන සෝ වෙන කෙනෙකුට ගහලා හරියන්නේ නැහැ. ඕන්න වගේ තමයි මේ සංඥා ළඟට එනකන් චෛසික කිසිම කෙලෙසයක් නැහැ. නිවන් දැකලා තියෙන. මේ සංඥාවෙන් පෙරිලා මේ දැකපු රූපය හොඳයි නරකයි ආදී වශයෙන් නංවනන් දාපු ගමන් ආන්න එතන ඉඳලා මේකට ආවේශ වෙන්න පටන් ගන්නවා. එක්ක යකෙක් එක්ක දෙයියෙක් ඇවිල්ලා ආවයිද වෙනවා. සංජානනයේ මෙහාට තමයි ශික්ෂණය පිළිබඳ වගකීම බුදුහාමුදුර අපට දෙන්නේ. සංජාන අවස්ථාව දක්වා තින්න සංගතිපස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා සංජානති කියන එක තන දක්වා අපිට මොකක්වත් කරන්න බෑ. ඒක බුදුහාමුදුරන්ට මොකක්වත් කරන්න බෑ. දේවදත්තට මොකුත් කරන්න බෑ. නමුත් බුදුරජාණන් කියන මින් මෙහාට කරතයි කිඹෝ යමක් යමක් විදිහට අඳුනා ගත්තා නම් අඳුනගත්ත තැන ඉඳලා බොරුව. සත්‍ය දැකින එක වැහෙන්නේ නම් වනම් දාපු තැන ඉඳලා තමයි. දේ දෙයක් වශයෙන් දැකීමේ හැකියාව නැති වෙනවා ඒකට ආරූඪ නමක් දාපු ගමන්. එතන ඉඳලා අපි දකින්නේ යකෙක්. ඒක නැත්තම් දෙයියෙක්. ඒක නිසා සංජානනීය කරපු වෙලාවේ ඉඳලා යං විතක් යං වේදේති තං සංජානති යං සංජානාති තං විතක්කේති ඒ අනුව අපි හිතන හැම දෙයක්ම අපිම ආරූඪ කරපු දෙයක් ගැන හිතන එකක් මිසක්කා සත්‍ය පිළිබඳ සම්බන්ධතාවය එතනින් එහාට නැහැ. ඒ මනුස්සයා තව දුරටත් අත්දැකීමෙන් නෙමෙයි කතා කරන්නේ ඒකට දාපු ආරූඪ නම නිසා. අපි දන්නවා විද්‍යාව උගන්වනකොට ඉස්සල්ලාම අපිට ඉගැන්වුවේ ප්‍රෝටෝනය කියන ධන අංශුව ඍණ අංශුව දක්වා ගමන් කරනවා මේක තමයි විද්‍යුත් ධාරාව කියලා කිව්වේ. ඒ නිසා අපි කිව්වේ ධනාංශයේ සිට ඍණාංශය දක්වා විදුලිය ගමන් කරනවා කියලා. පස්සේ ලෝක විද්‍යාඥයෝ ඔක්කොම එකතු වෙලා කිව්වා නෑ නෑ නෑ ඍණාංශයේ ඉඳලා ධනාංශයට යන්නේ කියලා. ඊට ඉස්සෙල්ලා කෑවේ අපි වෙන ලණුවක් දැන් කන්නේ වෙන ලණුවක් කොයි එක දැත්ත කියලා කවුද දන්නේ එක එකක් ධනාංශුවත් එක්ක දැකලා අතගාලා තියනවාද ඍණාංශෝ කියන එක දැකලා අතගාලා තියෙන තාම නැහැ ඒනොට අපිට දැන් පේන්නේ ඍණාංශෝ ඉඳලා ධනාංශුට යනවා පේනවා පේනවා වගේ ඒ තරම් කාලා විද්‍යාඥයෝ කියලා කියන්නේම කට්ටියක් මෝඩයෝ කට්ටියක් එකතු වෙලා සම්මුතියක් ඇති කරලා ලෝකෙටම කියනම් මං කියන දේ අහන්න ඕන. අද පස්සේ ධන සිට ඍණ. ඉස්තර තිබුණ ඍණ සිට ධන. මේ මේ සම්මුතියට අපි ආවඩායිබෝ කියන ගමන් අපි පාස්. සම්මුතිය අභියෝග කරොත් අපිට අධ්‍යාපනයක් නෑ අපි ඉවරයි. බුදුරජාණන්සේ කියනවා අපි දන්නවයි කියලා හිතාන තියෙන සියල්ලම ප්‍රත්‍යක්ෂේ නෙවෙයි අපි දාලා තියෙන නම් වණන් ටිකක්. ඒක නිසා මේ අපි මේ රණ්ඩු හරුවල් කරන්නේ, පෙන් කරච්චල් කරන්නේ ඔක්කොම මේ දාගත් ආරූඪ නමකට මිස ප්‍රත්‍යක්ෂයට නෙවෙයි ප්‍රත්‍යක්ෂේ කද්දාකත් ඔබට නතු කරගන්න බෑ. ප්‍රත්‍යක්ෂේ වැඩ කරන්නේ න්‍යාය ධර්මයකට. චිත්ත නියාම, කම්ම නියාම, උතු නියාම, බීජ නියාම. අපි හිතනවා මම මේකට නමක් කමක් දාගත්ත ගමන් දැන් එයා මගේ පැත්තේ, එයා මගේ පක්ෂේ. එයා මට නතු කරගන්න පුළුවන් කියලා ඇත්තටම දාපු සංඥාව අපිම වම හරපු එකක් නිසා අපිට පේනවා නඩත්තු කරන්න පුළුවන් කියලා. නමුත් රූප ධර්ම, නාම ධර්ම එකක්වත් අපිට මායින් කරන දේවල් නෙවෙයි. බුදුරජාණන්සේ මතක් කරනවා මේ වේදනා චෛතසිකේ ඉඳලා එහාට තියෙන සේරම මායාවක්. ඔක්කොම මිරිඟුවක්. ඔක්කොම ඉතින් හදාගත්ත හිතලුවක්. නමුත් කවදාකවත් කවුරක්වත් එහෙම අභියෝග කරන්න කැමති නැහැ. මම කවුරු හරි දැකලා ඒ සක්මන් කරනකොට කෙලවරදී අපි හිතමු කවුරු හරි යනවා දකින්න. අපිට සක්මනේම හිත තියාන යනවනම් පළවෙනි වතාවට අපිට වෙන සුදක් යනවා. අපේ සක්මනට හිත ගියොත් එතනින් එහාට අපිට මොනවත් මතක නෑ. ඒ වෙලාවේ ගියා කියලාවත් මතක නමුත් අපි සක්මන කඩලා ඒක දිහා බැලුවොත් ආ කාන්තාවක් මා දේශයට එනවා. මගෙන් ඈතට යනවායි කියලා අපි සිංහලේ වචනයක් තියෙනවා මම සුද දැක්ක විතරයි මන් දන්නේ කවුද කියලා කතාවක්. ඒ කියන්නේ කකුලේ තිබුණ මානසිකාරය ඇහැට ගියා. ගිය ගමම ආයේ කකුලට ගියා. එතකොට මට බේන්නේ හොල්මනක් යනවා. මම දන්නේ නැහැ ස්ත්‍රී පුරුෂ දන්නේ ළඟ එනවද උර එනවද දන්නේ නැහැ. යම් වෙලාවට ඊට වැඩි අරකින් චන්දූප සංහිතනං දෝසූප සංහිතනං මෝහූප සංහිතනං කකුලෙන් හිත ගැලවෙනවද දන්නේත් නැහැ. අර රූපේ දිහා ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග යාගේ හැසිරීම දකින්නකොට වෙනවා ආ ස්ත්‍රියාවක් ආ පුරුෂයෙක් ආ සමනලේ කාමලක් ඊට පස්සේ ඒක පිළිබඳ විස්තර ඔක්කොම එන්න පටන් ගන්නවා. ඒක නිසා අභිධර්මයේ නැත්නම් අටුවාචාරින් වහන්සේලා මතක් කරනවා අපිට යමක් දැකලා අඳුනගන්න එක චිත්තක්ෂණයක් දැක්කට බෑ. ඒකම චිත්තක්ෂණ හතරක් එක දිගට දකින්න ඕනේ භවංග උපච්ඡේද භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරා වජ්ජන සම්පටිච්චන සම්තිරණ පාර්ලිමේන්තුවට ගිවිසුම යෝජනාවක් දාලා සැසිවාර තුනක් තියලා පාර්ලිමේන්තුවෙන් පාස් කරනා වගේ තමයි කකුලට හිත ගන්නවද නැත්නම් ගෑණිට නැත්නම් ඒකට යනවද කියලා නිකන් වෙන්නේ ඒක. මේ යන ට්‍රක් එක කැඩෙන්න ඕනේ කැඩලිවල වෙන එකක් ආවවා බාර ගන්න ඕනේ ඒක පිළිගන්න ඕනේ පිළි අරගෙන සාතික් කරනවා සාතික් කරුවට පස්සේ තමයි මගේ හිත ඉතින් කැඩෙන්නේ එනිසා අපිට කොහොමඩක්වත් කියන්න බෑ ඒක සැරේ වෙන වැඩක් කියලා නමුත් චිත්තක්ෂණ හතරක් කියලා කියන්නේ අපිට මනින්න පුළුවන් එකක් නෙවෙයි. කෙසේ නමුත් කියන්න තියෙන්නේ පයේ තියෙන හිත ඇහැට මාරු වෙන්නේ අහම්බෙන් නෙවෙයි. අනිවාර්යයෙන් මම යෝජනා ඉස්තර කරලා තියෙනවා පයේ ඉන්නවට වැඩිය මට ඇහැට යන්න ඕනේ කියලා. මේ වගකීම තියෙනවා නම් අර කැකිල රජුරන්ගේ තීන්දුවේ ගෑණිට දොස් කියන්න බෑනේ. මිනිස්සේ ගියක් හදන්න කොන්තරත්යක් දෙනවා. කොන්ත්‍රාත්කාරය ගේ හදනවා කටුමැටි ගයක්. අන්තිම කටුමැටි ගේ කඩාන වැටලා ඒ මනුස්සයා මැරෙනවා. කොන්ද ගන්නවා. ඌ ගිල්ල රජුරණ නඩුවක් දාන ෆුල් කොන්ට්‍රැක්ට් දුන්නේ බලන්න ගේ කඩාන වැටුණා මට වන්දියෝ නැහැ. රජෝ මම ගියදී රජේ මෙසේ ළඟට ගෙන්න මං ඕවා කියලා කියනවා. අනේ අර ගේ හදපේ කාට පස්සේ කියනවා තෝ ගත්තද කොන්ත්‍රා ඒමයි හාමුදුරනේ ගත්තද. මේ මනුස්සර දැන් වෙලා තියෙන සංගතිය පේනද? ඔව් මුගේ කොන්ද ගා දීපිය වන්දි කියපේ තෝ නැත්තම් මරනවා. අනේ හාඳුන්නේ මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ. මේ ගේ හදන්න මම මැටි කලයක් ගන්න ගියාට පස්සේ මැටි කලයේ ගෙනාපෙකේ කට ඇද වෙලා තිබුණානේ. ඒ නිසා වතුරක් කරනකොට වැඩිම වැටලා. ඒ නිසා මැටි වැඩියෙන් ගිය නිසා වේලෙන්න පමා වෙලා ගේ කැඩුනේ. මගේ කිසිම දෝෂයක් නැහැ බුදු වෙන්න ආඳුන්නේ මැටි කල දීපගායේ කට ඇද වෙලා. ආගෙනින් ඒක මෙහා. ඊට පස්සේ ගිහිල්ලා අර කොඹලාව ගෙනල්ලා කියනවා තෝ කට් මැටි කලයක් විකුණා කියලා දීලා තියෙන කට කැඩිච්ච එක. තෝ ඒකට වග්යන්න බලපේ වෙලා තියෙන තෝ මරනවා. අනේ පින් ඇති ආන්දොන්නේ වෙච්ච දේ කියන්නකෝ. මම මේ කට අඹනකොටම කාන්තාවක ළඟින් ගියානේ. ඒ කාන්තාව දිහා බලනවා මගේත් කට ඇද වුණා, කලෙත් කට ඇද වුණා කියලා. ඒ රජ්ජුරුවත් කාන්තාව ගැන දන්න කෙනෙක් අයියේ හරි හරි. හරි ඒ නම් හරි. අර ගෑණි ගෙන්නවා. ඉතින් අර ගෑණි අතකට එනවා රාජ්‍ය සභාවට. ආහඩ පස්සේ කියනවා ටී දන්නවද කරපු වැඩේ? ඈ අර කට මැලි මැටි අපර මිනිහා ඉතරන් එහාට වැඩ දක්කරම් වට්ටම් ගන්න හදනවා අන්න බලපන් කට අද වෙලා අන්න බලපන් මැටි දවුත් වෙලා අන්න බලපන් මිනිහෙන් මැරිලා තෝ හැම ගහන්න ඕන මරන්න ඕන කියලා. එහෙම නෙවෙයි හාමුදුරුනේ කියලා යා උමුකුළු අප්පාලා කියනවා මම මේ ඇටෝන් ගෙදරක යන්න ගියේ රත්තරන් බට්ටික වතුර දාන්න ගියා. ඒ මනස ඇත්තටම දෙන්නම් කිව්වා. ඉතින් මම ඔක්කොම ඇඳුම් ආයිත්තම් ඇඳගෙන ගියා බලනකොට මිනිහා දුන්නේ නැහැ. මට පැයකින් එන්න කිව්වා. ආයෙසරයක් ගියා. ඉතින් තුන් හතර සැරයක් මම ඔබ ඉස්සරහින් ගියා. ආ දැන් කිව්වා එහෙනම් රත්තරන් බඩු වතුර දාන එක තමයි වැඩි කාලේ. ඌව ගෙන්නවා. ඒක හොඳටම ගැසරටු ආචාර්යෙක්. ඌවාට පස්සේ කියන ඇත්තම තමයි මට ඩෙන්ගු ඇදිලා හිටියා වැඩි කරගන්න බැරි වුණා. බලන්න මගේ ඇඟේ හැටි හොඳට ඕම කෙට්ටුයි. මට නම් කියන්න දෙයක් නැහැ. සල්ලිත් ගත්තා වෙලාවට කරගන්න බෑ. නා එහෙනම් කතා දෙකක් නැහැ. උඹ ඇතලව මරව පාගල මරවන්න. ඉනිසියලසන් තීන්දුවයි. අර මනසේ ගෝ අනේ බුදුහන්දුන ඔබ වහන්සේගේ සාධාරණ යුක්තිය නම් හරියටම හරි ඇත්තටම මම මැරෙන්න ඕනේ බලන්න මේ ඇටකටු කොට පාගනකොට ඇතායේ කකුලේ ඇටයක් එහෙම ඇනුනොත් එහෙම මම හොඳටම කෙටුනේ අර ඉස්සරහා ගෙදර කඩේ ඉන්න තම්බිගේ නම් බඩ හරි මහතයි ඇතාට හරි පහසුයි ඒක නිසා දඬුවම් ඉති රජු රෝගෙන ඇහරියට හරි අල්ලපු ගෙදර තම්බි මරලා නඩුව විශ්තයි මේක නිවේද වෙන්නේ අපේ අතින් මේක නෙවෙයිද වෙන්නේ අපේ අතින් වීන්සියක් කරන්න ගියාම අපි කොච්චර ශීඝ්‍රයෙන් අපි පටවන සංඥාවට නඩුව පරවලා අපි ප්‍රශ්නේ මගයි. ඉතින් අපි සිංහලයා මේ උපමා කතා මාර්ගයේ මේ පෙන්ලා දෙන්න හදන්නේ මේ බුදුරජාණන්සේ කියන යං වේදේති තං සංජානාති සං යං සංජානාති තං විතක්කේති. උඹට දැක්කට පස්සේ අඳුනාගත්ත එකයි උඹ නැවත නැවත හපහපා කන්නේ. ඔබ විතර්කණය කරන්නේ කවදාකවත් අත්දකපු එක නෙවෙයි. අත්දැක්කයි කියලා හිතන එක. අන්න එතෙන්ට යනකන් සතිය ගෙනියන්න ඕන. මේකට එක උපක්‍රමයක් තියෙන. යමක් පිළිබඳ සංඥාවක් ආවනම් ඒක නැවතත් බලන්න, නැවතත් බලන්න, නැවතත් බලන්න සංඥාව සීඝ්‍රයෙන් වෙනස් වෙන එකක් දකිනකොට මේ අරමුණ සහ මේ සංඥාව කියන එක ඒකාන්ත නিত্য සුඛ සුබ දේවල් නෙවෙයි. සංඥාව සීඝ්‍රයෙන් වෙනස් වෙන එකක්. ඒ නිසා යමක් පිළිබඳව Tamanට ඡන්දයක්, දෝෂයක්, බයක් ආවනම් ඒක දිහා නැවත බලන්න. ඒක අනුපස්සනා කරන්න. බලනකොට යකාව විතරක්ම කළු බාට නැහැ. බුදුරජාණන් සක්මන් කරනකොට සඳහන් කළා තියෙනවා උඹලා කැලේ තනියම භාවනා කරනකොට සක්මනේදී බයක් ඇති උනායි කියලා හිතපන්. බය තියෙද්දි සක්මණෙන් එළියට කකුල ගන්න එපා. ඒ බය තියෙද්දිම සක්මන් කරන්න. එතකොට තමයි තේරෙන පටන් අරගන්න මේ සද්ද ඇවිල්ලා තියෙන මොකෙන්ද මේ බය ආවේ මොකෙන්ද කියලා. එතනින් දුරු කරන්න නැතුව ඔබ ගියොත් ඔබ යන්නේ බයත් අරගෙන. එතනදීම ඉවර වෙන්න නම් ඒ බය තියෙද්දිම මෙතන ඉන්නවා කියන එක එසේම තේ පුරුෂයෙකුට කරන්න පුළුවන්ද කියලා බලන්න. ඔබ බයලා තියෙන හොල්මනකට එතනදීම උණු උණුවේ හොල්මන ගලවන්නේ නැතුව අරගෙන ගියාට පස්සේ මොන්න සාන්ති කර්ම කරත් මොන්න තොවිල් නැටෙව්වත් මොන දේ කරත් අර වැරදි සංඥාව හිතේ යන්නේ නැහැ. ඉතින් ඒකෙදී දකින්නකොට මේක දිහා බලලා නැවත නැවත බැලීමට අනුපස්සනාව කියලා කියනවා. අපේ තියෙන දැන් ওই ප්‍රශ්න ධර්ම සාකච්ඡාවේදී බලන්න ඉඳපුවන් අතක් ගැසිච්චම ඇයි කියලා අහනවා. මේක ලක්ෂ වාරයක් වෙන්න ඕනේ තේරුම් ගන්න මොකද උනේ කියලා. අපිට අර තියෙන කඩිකුලප්පුවට අපිට ඒක අරුම නිසා ඇයි ඇයි පිල්ලම් වැදුනේ? ඇයි කහ පාට උනේ? ඇයි රතු පාට උනේ කියලා අර පුංචි දෙයක් ආපු ගමන් ඒ සංඥාව ලොකුවට අරගෙන ඒ මැදිවට තව කෙනෙක්ගෙන් ඒක ස්ථිර කරගන්න හදලා අරක තහවුරු කරනවා මේ සංකාරූපෙක්ඛා ඥානෙ. ආ නැත්තම් මේක උද්‍යප්පේ ඥානෙ කියලා කියයි කියලා මේ කතාව. කොහොමද එහෙම එක ඇස්පිල්ලම් ගහිල්ලකේ මොනවක්වත් තීන්දුව කරන්නේ? අපි කොච්චර මේ නැවත නැවත බැලීම සඳහා ඉවසීම නැති ගතියක්ද අපි ළඟ තියෙන්නේ. බුදුන් කියනවා උඹම විස්තර වෙන්න නම් උඹටම සාතික වෙන්න ඕක නැවතට වෙන්න අරපංගෝ. ආශ්‍රයක් වෙන්න අරපංගෝ. ඕක නේ උපේක්ෂාව කියලා කියන්නේ. ඕකනේ තල තුනකම කියලා කියන්නේ. හොඳයි කතා කරුවට තිවරද්දක් නැහැ. නෝ කතා කරුවට කද්දාක සැකේ යන්නේ නැහැ. මේකම නැවත නැවත කරණිතා යම් සංජානාදී තං විතක්කේදී යම් තැනක විතර්කයක් පහළ වෙනවා නම් අනිවාර්යයෙන්ම විතර්කේ පහළ වෙලා තියෙන්නේ වර්ධවට ආගත්ත දෙයකට විතරයි. සත්‍යයට විතර්ක ඕනේ නැහැ. ප්‍රත්‍යක්ෂයට විතර්ක අවශ්‍ය කරන්නේ නැහැ. ඒ නිසා අපි පටලවා ගත්ත තරමට අවුල් කරගත්ත තරමට එයා ඒ ගැන විස්තර කතා කරනවා වැඩි. ඒ නිසා සාහිත්‍ය කියලා කියන්නේ බොරුවගේ මල්ලි. බොරුවම නෙවෙයි හැබැයි අතිශෝක්තිය. එනිසා බොරුවගේ මල්ලිගේ වැඩක් තියෙන්නේ. ඉතින් අපි සම්මාන දෙනවා, Nobel Prize දෙනවා මිනිස්සු නොමගරිනවට. සත්‍යයට මොනවාක්වත් අතිශෝක්තිය අවශ්‍ය නැහැ. සත්‍ය සත්‍යයි. ඉතින් බුදුරජාණන්සේ කියනවා කවුරක්වත් හිතනවාද මේ සාහිත්‍ය ගැන කතා කරනකොට ඒකේ චන්දූප සංයත ගතියක්, දෝසූප සංහිත ගතියක්, මෝහූප සංහිත ගතියක් බලන්නටත් නැහැ, කියවන්නටත් නැහැ, සම්මාන දෙන එකකටත් නැහැ. ඉතින් මේ විදිහට පචේට අනුග්‍රහ කරනකොට අතිශෝක්තියට අනුග්‍රහ කරනකොට මේ මනසට අපිට සහ ගහනවා කියන කහන දෙයක් නැහැ. එනිසා ඒ කලාකාරින්ද ඒ වගේ කෙනෙකුට කොහොමඩක්වත් එක තැනක හිත තියන්න බෑ මොකද අස්තර විස්තර හොයන ගතිය වැඩි. ඉතින් ඒක ඉඳගත්ත ගමන් ඇබ්බැහියට යනවා. ඒ වැරද්දක් නෙවෙයි ඒක තමයි එයාගේ වෘත්තිය. ජපිතන්නේ වෘත්තිය තියෙන්න ඕන කියලා. නමුත් තියෙන්නේ මොකද්ද අන්තිම මරණ මොහොතේ කොහටද හිතන්නේ? අර වගේ කාට හරි දීපු ලණුවකට තමයි යන්නේ. ඉතින් ඊට පස්සේ කොයි අම්මගේ බඩේ එල්ලේද කියලා ගැරඩියගේ බඩේ එල්ලේයිද? බැල්ලියගේ බඩේ එල්ලේයිද? ඇඳගෙන ගිය පාට යනවා. ඉතින් අපිට පුළුවන්කමක් තියෙනවා මේ මතුවෙන දේවල් කාටට කියන්න ඉස්සර වෙලා ඒකට බැහැ ගන්න ඉස්සරලා අභිනන්දනය කරන්න ඉස්සලා මේක නැවත සැරයක් බලන්න ඕකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒකම නැවත සැරයක් බලන්න. බැලුවොත් අපිට තේරෙවි හඳුනා ගැනීමේ කටයුත්තට පස්සේ තමයි මේ විතර්කණය පහළ වෙන්නේ. ඇත්ත ඇති හැටියෙන් හඳුනා ගන්න බැරිය කාට තමයි පෘතජනයයි කියලා කියන්නේ. ඒව තමයි අපි වමාර වමාර කන්නේ. හරකෙක් දවල්ට කාලා රැට වමාරා කන්නා වගේ අපි හිතට අල්ලන්නේ වැඩියෙන් ඡන්දය ඇති වෙන දේවල්, ද්වේෂය ඇති වෙන දේවල්, මෝහය ඇති වෙන දේවල් මෙව්ව වමාර වමාර කනකොට යං විතක්කේති තං පපංචේති. ඊට පස්සේ ඒක අනුව අපි අලංකාර සාහිත්‍ය දානවා. කවුරු හරි කිව්වොත් එහෙම මේ ඔබ දන්නේ නැහනේ අරයක බීලා ඇවිල්ලා වමනේ කරා කළුම කළු පාටයි කියලා. ඌ අනිත්‍ය කරන ගිලිගෙන දන්නේ නැහනේ කකුරු කපුඩු කපුඩු තට්ටක් වමනේ කරන්නේ. මීයකා. නෑ පිස්සු කතාන මේ ඔබ දැක්ක නෑ මට අරුව කිව්වා. එයා පිළිගත්තාම කිව්වා ඔබ දන්නේ අරුවක බීලා කපුටේ කොරන කරලා. නෑ. ඊට පස්සේ කියන කපුටෝ දෙන්න අන්තිම කපුටෝ හත් දෙනෙක් වෙනවා. අර යන්දන් කළු පාට කබරය දාපුවා. මෙවනේ දිගට පත්තරවල තියෙන්නේ. ඉතින් ඇත්තටම එකෙක් ළඟවත් වැරද්දක් නෑ. පළවෙනි එකක් අලු පාටයි කිව්වා දෙවෙනි එක කපුරු තට්ටක් වගේ කිව්වා ඊගව එක කපුරු තට්ටක්ම කිව්වා ඊට පස්සේ කපුටෙක් කිව්වා දෙන්නෙක් කිව්වා තුන් දෙනෙක් කිව්වා හතර දෙනෙක් කිව්වා බොරුව පචේ බෙදාගෙන කාලා තියෙන්නේ ඕකටයි සාහිත්‍ය කියන්නේ ඕක තමයි අතිශෝක්තිය කියන්නේ. ඉතින් මේක අපි ඇති වෙන්නේ නැහැ කියලා අත උසල කියන්න පුළුවන්ද? අපිට වමනේ කළු පාට ගියා නම් කියන්න දෙයක් නැහැ නේ ඔගේ. උංගා කළු පාටයි කපුටු තට්ටක් වගේ කියන අතිශෝක්තිය විතර උරින් පස්සේ තමයි නිවුස් එකක් වෙන්නේ. සිද්ධියක් නිවුස් එකක් වෙන්නේ අතිශෝක්ති සහ පචේ එකතු වුණාට පස්සේ සත්‍ය පොඩ්ඩක් අඹරන්න ඕන. අඹරු ගමන් නිවුස් එකක් වෙනවා. ඒකට තටු වෙනවා. ඒක සරණ සියොත්සේ පියාඹාගෙන යනවා. අදා වෙන්නේ තොරතුරු තාක්ෂණයේ. ඕකේ තියෙන තන්නේ කර පටලැවිල්ල. එනිසා ඒ සංසිද්ධිය අපි බාහිරේ දකින්න එක හිත ඇතුළෙම යමක් අපේ හිතේ අපි තැම්පත් කරගන්නවා නම් තැම්පත් කරන්නේ අපිට ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බ වෙනවා විතරයි. චන්දුපසගත, දෝසුපසංහිත, මෝහපසංහිතය විතරයි අපේ මතකය කියලා අපිට තියෙන වැදගත් තොරතුරු කියලා අපි තියාගෙන ඉන්නේ. අපිට පුළුවන් නම් ඒකත් එක්ක හැලෙන ටික සමසම බලන්න. ඇහැට හිත ගිය වෙලාවේ කනට සද්ද ඇහෙන්නේ නැති අපි දන්නේ නාසයට දිවට කයට ඒව කිසිම කෙලෙසකුත් නැහැ ඒව භාවනා කරන්න ඕනේ ඒවා නිවන් දැකලා තියෙන්නේ. ඉතින් අපි කිව්වොත් එimhe ඇහැට රූපයක් දැකලා ඒක ගැන සත්‍යමත් වෙන එක අමාරුයි. ඇත්ත. නමුත් ඒ වෙලාවේ කන නිවන් දැකලා තියෙන විදිහට දන්නවනම් කොච්චර සන්තෝෂයක්ද? ඇහෙන් කෙලෙස් වෙනවයි කියලා දන්නවයි කියලා කියන්නේ කනෙන් ඒ වෙලාවේ කෙලෙස් ඉන්නේ නැහැ. සමාදම් වෙලා. ඊට පස්සේ හිතන්න ඇහෙන් එන එකත් නතර කරගත්තා නම් දැන් කොහෙන්වත් කෙලෙස් නැහැ. කෙනෙකුට ආ විශ්වාසයක් එනවා 180ක් අපි නිවන් දැකලා තියෙන්නේ. එකකයි කෙලවෙලා තියෙන එකයි කෙලසිලා තියෙන. ඒක කෙලවර කරන්න පුළුවන් නම් ඉතින් බුදුරජාණන් වහන්සේ කායයට අරගෙන ආශස්වසතර අරගෙන සියල්ල ඒ මතින් අතර කරනවා. ඒක රූප වෙනීමක් නැහැ, සද්ද හැීමක් නැහැ, ගන්ධ රස පහස නැහැ. හැබැයි හොඳටම දන්නවා ආශස්වසත ඒක හොඳටම කිට්ටු කරලා උත්සන්න බලනවා. දැන් මොකද වෙන්නේ? ආශස්වසත නතර වුණාට පස්සේ දැන් මොකද වෙන්නේ? මොනම කෙලෙසයක්වත් ওই සියල්ලම තිබුණේ ආනාපාන වාංගු වෙලා. දැන් දැක දැක දැන දැන ආනාපාන ගෙවුනට පස්සේ ඔන්න එනවා රූප සම්බන්ධයෙන් කිසිම කෙලෙෂයක් නැත්නම්කදී බුදුරජාණන්ස පෙන්නනවා. ඔබට පුළුවන් නම් සද්ධාවේ සුතමේ ඥාණයෙන් ලෑස්ති වෙලා ගිහිලා සියලු අවධානය ආනාපානට කොටු කරන්න වර්තමාන මොහොතට කොටු කරන්න. මේ භාවනාවෙන් කළ යුතු කෘත්‍යය හමාරයි. ඒක දිහා බලහින්නපොක ඉන්ටර්පන් නොපිනියනවා. එතකොට උඹට තේරෙයි ඇහැ වැඩ කරන්නේ කන නාසය දිව කය නැහැ. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති විඥාණයකට යන්න පුළුවන්. ඒතකොට රූප නැහැ, ශබ්ද නැහැ, ගන්ධ නැහැ, රස නැහැ, පහස නැහැ. මේක මේ ජීවිතේම අත්දකින්න පුළුවන්. මෙන්න මෙවැනි දෙයක් තමයි විපස්සනාවදී කියවෙන්නේ. ඒක නිසා මෙතන තියෙන්නේ තියෙන දේ අතහැර දැමීමක් මිස තියෙන දේෙන් ගිලිහියමක් මිස අරඥානමේ ඥාන එකතු කිරීමක් නෙමෙයි. එකතු කරන්න කරන්න වෙන්නේ මාන්නේ වැඩෙනවා. එකතු කරන්න කරන්න වෙන්නේ සංඥාවක් අරගෙන ඉන්නවා මට ධානයක් හම්බුණා මට ඥානයක් හම්බුණා මං කියන්නේ ධාන නෑ ඥාන නෑ කියලා. නමුත් මම කොහොමද දන්නේ මේක මේ සංඥාවක්ද නැද්ද කියලා? හොරා ගැම්මෙන් පේන ඇව්වට අපේ පුතා තමයි හොරකම් කිරුවේ කියලා අම්මා කියයිද පේනෙට? අම්මා කොහොමද පුතා බේරලා තමයි පේනෙට පෙන්ුණත් මිනිස්සයාට කියන්නේ ඕක ගණන් ගන්න ඕක ආය හම්බ වෙන්නේ නැහැ. ඕක ගැන අපි බලාපොරොත්තු අතහැලා දාමු කියලා තමයි අම්මා පේන්නට කියන්නේ. මොකද අම්මා රැයට කන්නේ ඒ පුතා හොරකම් කරන අරු දෙන්නේ. එහෙව් විඥානයකට අපි කතා කරලා ඇහුවොත් මට දැන් පළවෙනි ධ්‍යාන නේද කියලා ම්ම් මොළුව වනලා yes yes කිය. මේ ආගෙම ලනුව. ඉතින් අපිට ඇයි බැරි මේක සැක කරන්න? ඇයි බැරි මේක තව සැරයක් කරන්න? ඒක නින්දාවක් නෙවෙයි. ඒක අව탁සීරු කරන්න. නවතෙක් සිදු කරන්නේ මොකද්ද? අපි ගහන තරම් තරම් ගහන්නේ සංඥා මත ඉඳගෙන. සංඥා නිදානානි ප්‍රපංච සංඛා. සංඥාවක් නැති මනුස්සයාට කිසිම ප්‍රපංචයක් නැහැ. සත්‍යයත් එක ප්‍රපංච කරන්න බෑ. එක්කෙනෙක් අහලා තිබුණ ප්‍රශ්නයක් අපි කල් තිබ්බා. යෝනිසමනසිකාරය ප්‍රපංච තියනවාද කියලා. යෝනිසමනසිකාරය කියන ප්‍රපංච නැහැ කියන එක තමයි. එයා ඒ ගැන නැවත නැවත කතා කරන්න යන්නෙත් නෑ. ඒකට සමාදින දෙයක්වත් නෑ. ඒකට අභිනන්දනය කරන්න දෙයක්. මොකද සත්‍ය සත්‍ය ආයේ මේ වායෝ පොට්ටබ්බ ධාතුවේ තියෙන ගතිය මම ආසා කරත් නැති කරවත් ඒක ඒකමයි. නමුත් අපි දාන සංඥා අපි මවාගත්ත දේ අපි ආලවට්ටම අපි මේ කරන රූපලාවන්‍ය ඒක තන්නේ කරන කෘතිමයි. ඒකෙන් තමයි කෙලෙස් උපදින හැරයක් උපදින්නේ. ප්‍රകൃතියේ නෙවෙයි. ඒක නිසා අපි ඉස්සෙල්ලා කරන්නේ ඇහි රූප පේනවා කියනකොට අපිට ලොකු සතුටක් තියෙනවා. කණෙන් නාසයෙන් දිවෙන් කයෙන් කෙලස් නැහැ. ඒකන තැවෙන්න එපා. දැන් මේ ඇහෙන් පෙන්ලා පේන කෙලෙස් ප්‍රමාණය දන්නවනම් ප්‍රමාණ කරන්න පුළුවන් නම් බඩේ තියෙන මැටි වල රාත්තල් ගාන දන්නවා. මෙච්චර මැටි කාලා. යුනිවර්සිටි ඉන්නකොට අපිට කියන දේ තමයි කනකොට කාපන් යකෝ මැටි කිරලා. කොයි එකත් මැටි කනවා. දෙන ලනු කනවා කිව්වම සීමාවක් නැහැනේ. අපේ වැඩේම ලනු දෙන එකනේ. ඒක කියනවා මැටි කෑවට කමන්නේ කිරලා කාපා. අපි ළඟ වෙලා තියෙන රාත්තල් ගන්න දන්නේ නැහැ. බුදුරජාණන් කියනවා කිරපා. බෑ එහෙම මෙච්චර කෙලෙස් දාගෙන තිනවා. නාහෙම මෙච්චර දාලා තිනවා. දිවෙම මෙච්චර දාලා තිනවා. අපි හිතන්නම් ඇහ කන දිව නාසිකය කියන්නේ පෙරපිනට හම්බෙච්ච ලොකු වටින දේවල්. නමුත් ඒකෙන් එන හරියක් එන්නේ චන්දුපසහගත, දෝසුපසහගත, මොහ අනිත්‍යව ඉන්නේ නැතුව නෙවෙයි. ඒවා කිසි දෙයක් මෙමරි එකට යන්නේ නැහැ. කිසි දෙයක් මතකයට යන්නේ නැහැ. මොකද ඒකෙන් කිප්පන්න බෑ. කිප්පෙන්නේ නැහැ. දැන් අර කලේ අර බණතිය කට නමනකොට ඉස්සරහින් හරක් බල්ලෝ ඌරෝ යන්න ඇති. ඔය එකකට ඔක්ක කට ඇදුන්නේ නැහැ. ගෑනු පරාණ යනකොට ආ කටත් ඇද වෙනවා කලෙත් ඇද වෙනවා. ඊට පස්සේ ඒකට දෝෂෙට දාන්නේ මොකද? ගෑණි යහට මෑට සක්කර වට්ටම් ගියා මේ විලිසංගේ නැතුව හැසිරුණා. මිනිහාගේ තියෙන ගෑණියට තියෙන ආසාව මිනිහාගේ පපුවේ තියෙන එකක්. මිනිහා ගෑණිත් දකින්න අර අර ගෑණි යනවා. ඒ ගෑණිගේ කට ඇද වෙන්නේ නැහැ. ගෑණි ගෑණියක් දැක්කට කට ඇද වෙන්නේ නැහැ. පිරිමියෙක් ගෑණියක් දැක්කට තමයි කට ඇද වෙන්නේ. ඉතිගීගේ පිරිමයි ගතියනේ. ආන්නේ වගේ අපි මේ කවුරුත් එක්ක හරි ගැහෙන්න හැදෙනවා නම් නලියන්න හදනවා නම් අපි ඒ මනසට ආරූඪ කරපු වේශය අපි යට ආරූඪ කරන්න හදන ආලවට්ටමත් එක්ක විතරයි අපි නටන්නේ. අපිට පුළුවන් නම් ඒ ආලවට්ටම අයින් කරලා ප්‍රകൃතිය බලන්න හතරමහා ධාතුන් නැර මොනවාක්වත් පේන දෙයක් නැහැ ඒකේ. ඒකේ අසුබේ අර පෙනින්න දෙයක් නැහැ. නමුත් මේ අසුබය ලස්සනට හදලා කැලි 32කට ෆිට කරලා තෙතහමකින් වහලා ඕ සිතා සිතම ටිකක් පින්තාරු කරලා ගත්තට පස්සේ අසුචි තියෙන බව පේන්නේ නැහැ නේ බුදුහාම කියන්නේ පිටින් පින්තාරු කරපු අසුචි කලයක් වගේ කියලා කියන්නේ. පිටින් පින්තාරු කරපු අසුචි කලයක් වගේ නිතරම අසුචි මෝදු වෙනවා. නමුත් ලබනම වංසාන්ද සේසෝ මේ ගුණේ නා කියනකොට අම්මේ වැක්කිරෙනවා. කාමේ. මේ ඥානන්ද සාන්ති ඉන්නකොට කියනවා මේ ඇංගස්ට්‍රම් දෙකක්වත් පළල නැති මේ හැම විනිවිද කළ දකින්න බැරිකම නිසානේ මේ කාමේ නිකමට හිතන්න ඔය හැම ගැහුවට පස්සේ මොකද්ද පේන්නේ කියලා. ඕන එකෙක්ගේ ඕන එකෙක්ගේ ඒ හැම විනිවිද ගන්න බැරි නිසා අපි මේකට පුදුම ආසාවක් කරනවා. යක්කඩුවේ වඤ්ඤාරාම හඳුරු කියනවලු දේශන දෙනකොට මෙන්න මේ ඉස්රායිල්නේ නෑම්බියක් කරන කන පිට හැරෙව්වොත් මේකේ පිටිපස්සේ කණ්ඩේන බල්ලෝ එලවන්න ලනුක පොලුකාරයෙක් ළඟ ඉන්න වෙයි කියලා. හොඳ පිට දාලා ගත්තට පස්සේ අම්මද බොල මෙහෙම දෙයක් ඇත්තේ නෑ ලෝකේ. කන පිරදා ගන්න පුළුවන් නම් අඹවල්ලක් වගේ වෙන එහෙන් කැවුත් තෙල්ලනවා මෙහෙන් කිඩ්නි එක මේ මේකේ මොනවාක්වත් එක අංශුවක් තියනද ප්‍රියමනාප දෙයක් අත ගෑවුනොත් අත හොදන්න ලක්ෂ බන්දාලවත් බෑ ගෑවුනොත් ඒ උරුණු තෙල් මොකද්ද තියෙන ලස්සන තෙහෙව් එකක් දිහා අපි මේ මවාගත්ත ඒකට ආරූඪ කරපු ඒ සංඥාව මිස බුදුන් කියන මේ සංජානන අවස්ථාවේදී යමක් දකිනකොටම වහා විනිශ්චය කරන්න නැතුව ඒක ලක්ෂ වාරයක් බලන්න ආස්වාසිය මුලදී දකින්නට ගොරෝසුයි. එතකොට අපි හිතුවොත් එimhe හෝසෝස් ගන්න ආනාපානයක් දැක්කයි කියලා මේක සංඥාවක් විතරයි. ටිකක් වෙලා බලනකොට තැම්පත් වෙනවා. එතකොට සංඥාව වෙනස්. ඊට පස්සේ තවත් යනකොට ඒක නොදැනෙන මට්ටමට යනවා. එතකොට සංඥාව වෙනස්. අපි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපි සංඥාව කොච්චර අදහනවද කියනවනම් ආස්වාස ප්‍රසවාස දෙක වෙන්ව දකින්න පුළුවන් තාක්කල් අපිට ආස්වාස ප්‍රසවාස පේනවා. ආස්වාස ප්‍රසවාස සමවිච්ච ගමන් අපි ලියන්නේ කියන්නේ ආස්වාස ප්‍රසවාස නැති උනායි කියලා. කියන්නේ සංඥා නැති වෙච්චාම වස්තුව නැති උනායි කියලා තමයි අපේ හිත කියන්නේ. යම් වෙලාවක ආස්වාස ප්‍රසවාස දෙක අතර වෙනස දැක ගන්න බැරි නම් අපි කියන්නේ මට හුස්ම නැතුව ගියා. නැති වෙන්නේ සංඥා විතරයි. මොකද අපේ මුළු ගමනම මුළු අතිශෝක්තියම මුළු තොරණම මුළු කතාවම යන්නේ සංඥාවත් එක්ක. එනිසා මේ සංජානන අවස්ථාව අපිට නොදී නෙවෙයි අපි පටල වෙන්නේ. ඒ නිසා මේ දෙනකොට යමක් දිහා බැලුවා එක සැරේ බලපෙක හත් සැරේ බලන්න. ඒක සංජානනය කරන්න සංජානනය කරපක නැවත අනුපස්සනා කරන්න ගියොත් විතක්කණය කරන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. විතක්කණය කරන්න වෙලාවක් හම්බු නැත්නම් ප්‍රපංච කරන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ප්‍රපංච කිරුව නැත්නම් ප්‍රපංච ධාරාවකට යට වෙන්නේ නැහැ. ඒ නිසා යමක් පිළිබඳ ප්‍රපංච කරන විනෝට ඒක දිහා නැවත නැවතත් බැලීම අනුපස්සනාව හරහා තමයි බුදුරජාණන් වහන්සේ මේ මේ යාන්ත්‍රණය දැක්කනම් උඩ තට්ටු යට තට්ටු දැක්කනම් දෙයක් දැක්කට ප්‍රශ්නයක් නෑ වේදනාව කවට ප්‍රශ්නයක් නෑ වේදනාවට ඔබ දෙන නංවනම් ඔබ මේකට ආරූඪ කරන දේ රූඩ රූඩි අර්ථය දැක ගන්න පුළුවන් නම් ඒක උඹමයි මම උන් කාර්යයා ඔබමයි මේ ලෝකේ මවා ගන්නෙ ඔබ මවා ගන්න ලෝකය සත්‍ය ප්‍රත්‍යක්ෂේ පදනම් කරගත් එකක් නෙවෙයි මවාගත්ත හිතේ තියාගත්ත සංඥා ටිකක් එක්ක යන්නේ ඉතින් මේක මේක අපි අදාහ ගන්න කැමති නැති නිසා මේක හරි ගැඹුරුයි. හරි අමාරුයි කියනවා. ඇත්තටම අමාරුයි. ඇත්තටම ගැඹුරු තමයි. නමුත් අපි භාවනා කරගෙන මේ සතිය පිහිටුවාගෙන මොනවාක්වත් නොකරන තැනට යන්නේ මේ අහම්බෙන් බුදුහාමුදුරු කියපු වචන නෙවෙයි. හැම එකටම අර්ථයක් තියෙනවා. භාවනාදී මොනම දෙයක්වත් දාන්න එපා උඩුවට. සිද්ධ වෙන දියා හොඳට බලන්න. ඒක දිහා නැවත බලන්න. ටික දිහා නැවතත් බලන්න. ලක්ෂ වාරයක් බලන්න. බලනකොට සත්‍යයෙන් තොර යන්න දෙයක් නැහැ. ඒ නිසා අපි කියන අතීත අනාගත පටලැවිලි මොකක්වත් ඕනේ වර්තමාන මොහොතේම. අපි ළඟ මේ තියෙන අත්දැකීමෙන්ම හරියට ඒක දිහා බලන්න පටන් අරගත්තොත් මෙතෙක් පිච්ච අත්දැකීම හරහමයි නැත්නම් අත් වැරදි හරහ කියතකේ අත්දැකීම වෙනකොට අත්තරදි හරහම තව ඩිංගිත්තක් ඉස්සරහට එනවා. තව ඩිංගිත්තක් ඉස්සරහට එනවා ගියාට පස්සේ අපි මෙතෙක් විනිවිදින්න හදලා තියෙන්නේ සත්‍ය නෙවෙයි අපි විසින් ආරූඪ කරන ලද සංඥාවයි කියලා දැක්කහම ඒක හීනකින් අවදි වෙලා ආ මම ඉඳලා තියෙන්නේ හීනක කියලා තේරුම් ගත් එකක් විතරයි තියෙන්නේ වෙන මොකක්වත් නැහැ ඒ නිසා අපි සෑහෙන වෙලාවක් අරගෙන තිනවා දවසේ ධර්ම දේශනාවටත් ඉතින් සීළු දෙනාට තමයි ළඟ තියෙන මේ අඩුම කැඩුම වලින් ආයුධපකරණ වලින් අත්දැකීමෙන් ඥාණයෙන් මේ ගිනියන ගවේෂණය දිගටම කරමින් ලැබිච්ච අත්දැකීම නැවත නැවත දැකීම කියන අනුපස්සනාව හරහා විචිකිච්ඡාවකට ඉඩ නොතබා අනුන්ගේ සාක්කියකින් තොරව Tamanටම ඇති හැටි දැක ගැනීමට මේ විතක්ක සංඛාර සංඨානේ විතක්කයන්ගේ මුල පාදා ගැනීම හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා